අවස්ථාවේ ගෞරවනීය සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් වේලාව ගන්න බලාපොරොත්තු වෙන අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකට නැත්නම් ධර්ම සාකච්ඡාවකට අපි ඊයේ මතක් කරපු විදිහට අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු ඉඩ ලැබෙන විදිහට අනිකුත් සභාවෙන් මතුවෙන ප්‍රශ්න ප්‍රකාශන වලට අහුම්කම් දෙන නැත්නම් ඉදිරිපත් කරන්න කියන ආරාධනාව ඇතුව වුන් කන් දෙන අපේක්ෂාව ඇතුව අපි රජි මහත්තයා ඉල්ලා හිටමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන්න කියලා. අවසරයි අපේ හඳුනනේ තෙරුවන් සරණයි ගෞණීය ස්වාමින් වහන්සේ මා පරයන්ක භාවනාවේ යෙදෙන විට බාහිර ශබ්ද ගැන සිත යොමු නොකොට ආනාපානය කෙරෙහි පමණක්ම සිත යොමු කරගෙන සිටන විට කන් දෙක ඇතුලේ සිට උගුර දෙසට දඟලන ස්වභාවයක් දැනේ. ටිකකින් එය නැති වී යයි. ආනාපානයටම සිත යොමු කරගෙන සිටන විට ශරීරයේ ගල් ගැසී ඇතිසේ දැනේ. ශරීරයේ වේදනාවන් හටගනී. එවිට ඉරියව් මාරු කිරීමට සිටේ. උපදේශපතමි. පෙරවන් සරණයි. දිගටම මේ රචනයේ පුරාවට මතක් කරලා තියෙනවා ශබ්ද ප්‍රශ්න තිබුණත් වේදනා ප්‍රශ්න තිබුණත් ආනපානේ ඉන්න උත්සාහ කර බව ඒක හොඳ ලකුණක්. ඉතින් එහෙම කරගෙන ඉන්නකොට ආනපාන පිළිබඳ සෑහෙන විස්තර කරලා තියෙනවා අඩුයි. විස්තර කරනවා නම් තවත් හොඳයි. ඒ විදිහට ශබ්ද නාහ ආනාපාන කරන කොහොමද වැටෙන්නේ? වේදනා දැනෙද්දී ආනාපාන කොහොමද වැටෙන්නේ? ශබ්ද බාධා වේදනා බාධා නැති කොට ආනපන වැටෙන්නේ කියන තොරතුරු නැතිකම මේ ප්‍රකාශයේ තියෙන අඩුපාඩුවක්. ඉතින් මේ විදිහට දිගට දිගට කරගෙන යනකොට තමයි තේරෙයි මේ හිත පුළුවන් තරම් අර කරදර ගැන කතා කරාට ආනාපාන ගැන නොකිය කරාරින ගතියක් තියෙනවා. ප්‍රධාන අරමුණ ගැන යන්තම් හරි මූණ දීලා මුලිච්ච වෙලා ආපాతගත වෙලා ඒකේ විස්තර කියන වෙනුවට පිටින් එන වේදනා ශබ්ද ගැන හරියට විස්තර කියනවා. කියලා ඒ ඒ විස්තර වලට යට වෙලා ආනාපාන ගැන නොකියා සිටීමෙන් තමයි හානියක් වෙලා නම් වෙලා තියෙන්නේ. නිසා මේ තියෙන ඉඩමත් ඇති මේ කෙනාටම පුළුවන් නම් නැවත මේ රචනේ ලියනද වේදනාව පිළිබඳ සඳහන් කරන්න ශබ්ද ගැන සඳහන් කරන්න නමුත් ආනාපාන ගැන පුළුවන් තරම් විස්තර කරන්න. එතකොට කෙලින්ම භාවනාව ඍජු වෙලා කෙලින්ම භාවනාව මේ ශක්තිමත් වෙන්න පටන් අර ගන්නවා. සෑහෙන හටනක් කරලා තියෙන බව පේනවා. සෑහෙන මහන්සියක් වෙලා තියෙනවා. නමුත් ඉදිරිපත් කරන වෙලාවේදී මේ අතුරු කර්මස්ථාන නැත්නම් ද්විතීයි ආරමුණු ගැන විස්තර තියෙන තරම්වත් ආනපාන ගැන කතා කරලා නැහැ. ඒ නිසා බලන්න පුළුවන් තරම් බාධා නැතුව තියෙන වෙලාවට හෝ බාධා සහිතව ආනාපානෙ දකිනකොට මේ ආස්වාස් ප්‍රස්වාස් දෙක වෙන් කරලා දැනගන්න පුළුවන්ද? ඒ දෙකේ විස්තර මොනවද කියලා? ඉතින් මේ ප්‍රශ්න ලියපෙකනා මේ වෙලාවේ හරි අපිට ඉදිරිපත් කරන්න කැමති නම් ඒ තොරතුරු ඒක හරි වටිනවා. මේ විදිහට බලනකොට මොකද්ද ආස්වාස් ප්‍රසවාස වශයෙන් තමන් අත්දැකීම් කියනට ඉදිරිපත් කරනවනම් ඒක ඉදිරි මේ වගේ කමටහම් වාර්තා ලියන එකටත් උදව් වෙයි. පිරිසටත් උදව් වෙයි. කවුරු හරි කැමති නම් ඉදිරිපත් වෙන්න. එහෙම නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ අතරක් නැතිව දිවෙන චිත්ත සන්තතිය තුල අදිෂ්ඨානය බලගතු වන්නේ කෙසේදයි පහදා දෙනු මැනවි. තෙරුවන් සරණයි. ඇත්තටම අදිෂ්ඨානයක් වෙන්න අදිෂ්ඨාන ශක්තියක් එන්නම් හිත තැම්පත් වෙන්න ඕන. තැම්පත් වෙච්ච නැති හිතකින් ගන්න අදිෂ්ඨානය අපි හොඳට බැදපු අලුව කුඩු ටිකක් අරගෙන කාට හරි ගහන්න හදනවා. කවදාකත් ඒක එල්ලෙට යන්නේ යන්න ඉසලා විසිරලා බිම වැටෙනවා. නමුත් ඒ අලුව කුටු ටික අග්ගලා කුටු ටික පැන් ටිකක් දාලා ගුලි කරලා ගැහුවොත් එල්ලෙට ගහන්න පුළුවන්. ඒ ගුලි කරනවා කියන්නේ සමාධිගත කරනවා. ඒ නිසා අවිශ්චිච්ච හිතක අදිෂ්ඨානයක් කියලා කියන්නේ ඒක නිකන් හුලන් තමයි. මොනම දෙයක්වත් අදිෂ්ඨාන කරට හරියන්නේ නැහැ. අදිෂ්ඨාන ශක්තියක් එන්න හිත ගුලි වෙලා තියෙනවා. ඒ සමාධිගත වෙලා තියෙන්න ඕනේ. සමාධිගත හිතකින් විතරයි එල්ලෙකට ගහන්න පුළුවන් වෙන්නේ අදිෂ්ඨානකට යන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අවිශ්චිච්ච හිතකින් අදිෂ්ඨාන කරනවා කියලා කියන්නේ මේ Taman බලාපොරොත්තු වෙන දෙයක් ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ නිසා අදිෂ්ඨානය නෙවෙයි කරණ තියෙන විතක්කේ. Tamanට සුදුසුයි කියලා අරමුණක් අරගෙන උදාසීන අරමුණක් ගන්න. එහිම හිත නැවත නැවත යොදමින් යොදමින් යොදමින් යොදමින් Tamanගේ හිත ඒකෝදි භාවයකට එකම අරමුණට සමාහිත කරන වැඩ පිළිවෙලකට පස්සේ නම් අනේ මට මේ විදිහට සමාහිත වෙච්ච හිත තප්පර දෙක තුනක් පවතිවා 10ක් 15ක් පවතිවා කියලා අදිෂ්ඨාන කරන්න පුළුවන්. නමුත් මුලදී නිකන් අදිෂ්ඨාන කරාට ඒකෙන් වගතුවක් වෙන්නේ නැහැ. හිත විශේෂයෙන්ම ওই කියන විදිහට හිතවිලි වලින් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේ වෙලාවේදී අදිෂ්ඨාන කියලා කියන්නේ අවිස්සෙන හිතට තවත් හිතක් හිතවිල්ලක් විතරයි. ඒව නැතුව ගුණයක් පාලනයක් ලැබීමක් නෙවෙයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ දීර්ඝ ආශ්වාසයේදී ප්‍රශ්වාස කරන තෙක් කර්මස්ථානයේ දිග මම හිතන්නේ දැස වෙන්න වැඩි වේලාවක් පතිත බව වැටහෙනවා. එවිට බාහිර සිතුවිලි ඒමද ප්‍රමාද වෙන බව වැටහෙනවා. ඒ වාගේ අපි ආශ්වාස නතර වීම දිග දීර්ඝ ආශ්වාසයක් ඇතිවීම සිතට සිතුවිලි ඒමේ වේගය අඩුවන බව නතර වීම වෙන බව වැටහෙනවා. මෙයින් වැටවි යනවා ආශ්වාස වේගය වැඩි වන විටද කමඨහනින් සිත ඉවත් වන අවස්ථාවලදීද සිතවිලි ගලා ඒමේ වේගය වැඩි වන බව. ඊයේ දේශනාවට අනුව කාම ව්‍යාපාද විහිංසා විතර්කයන් වැඩි වශයෙන් පහළ වන විට ආශ්වාස ප්‍රශ්වාස වේගය වැඩි වන බව පෙනේ. මෙය තවත් පැහැදිලි කර දෙන මෙන් ගෞරවණීය ඉල්ලමි. මුල හදියේ උත්සාහ කළ තිබුණාට කියන අදහස පැහැදිලි නෑ. උත්සාහ කරලම ලිඛිත ඉදිරිපත් කරන රචනයේ එච්චර හොඳට ගොනු වෙලා නැහැ. ඒ නිසා කියන්න හදන දේ මේ දීර්ඝ ආස්වාසය හිතලා ගත්ත එකක්ද නැත්නම් ස්වභාවයෙන් වෙන එකක්ද? එතකොට හිතිල් නතර වීම තමන්ට වාසියක් වෙලා භවනා තව තවත් සතිය වැඩි වෙනවද වගේ කරුණු විසඳ ගන්න අමාරුයි මේ කියන නිසා ඒ නිසා මේ ලියුපේකන කැමැති නම් මේ සභාවට ඉදිරිපත් කරන්න මොකද්ද මේ මුල් මේ රචනයේ මුල් කොටසෙන් මොකද්ද කියන්න හදන්නේ කියලා කෙටියෙන් කෙටියෙන් නැතුණට කමන්නේ ඉදිරිපත් වෙනවා නම් විස්තර කරන්න පුළුවන් නැත්තම් ගත්ත උත්සාහය හැටියට sannivedana වෙලා නැහැ රචනය හරියට ගොනු වෙලා නැහැ ඊට පස්සේ නම් පස්සේ ප්‍රශ්නට උත්තර දෙන්න පුළුවන් ඒ නිසා කවුද කැමති කවුද නෙවෙයි ලියපෙකන කැමතිද ඒ Taman ලියපෙක තව ඩිංගිත්තක් පිරිසුදු කරලා දෙන්න නැත්තම් මම මට හරස් ප්‍රශ්න අහන්න උත්තර අවස්ථාව ලබා දෙන්න කැමතියි එහෙමනම් අර තව විස්තර ඉල්ලුවාට මේ මූලික තොරතුරු මැදිකම නිසා ඉදිරියට යන්න විදියක් නැහැ. අපි බලමු අද දවසේ ධර්ම දේශනාවේ මේ දේ හිතේ තියාගෙන තව පිරිසුදු කරගන්න පුළුවන්ද කියලා. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී වම දකුණ පාදගෙන සක්මන කරන විට වම තියෙන විට සිතේ ඒ අරමුණ ඇති වී පාදයේ ඔසවා තැබීමෙන් පසු රූපයේ අවසන් වූ බවත් සිතුණා. දකුණු පාදයේ ඊට පසු ඒ විදියෙන්ම කරා. මෙසේ සිත සහ කය වෙනස බලමින් කිරීම හොඳද කියා ස්වාමින් වහන්සේ පිළිතුරු දෙනසේක්වා. තවද ආනාපාන සතියේදී ආශ්වාසයට වඩා ප්‍රශ්වාසයේ දිග වලක් මෙන් කැඩි කැඩි කොටසින් කොටස බොහෝ වේලාවක් යනවා. ඒ ගැන අවබෝධයෙන් අවබෝධයක් දෙන්න ගරු ස්වාමින් වහන්සේ. පළවෙනි කොටසට කියන්න තියෙන්නේ Tamanට මේ වම දකුණ වශයෙන් විස්තර බලනකොට දිග වේලාවක් වම දකුණ සතියට යට කරගන්න පුළුවන් නම් ක්‍රමය හොඳයි. වෙනදට වැඩි වෙලාවක් හිත පිට යන්නේ නැතුව අරමුණේම පවත්වාගෙන යීමේ ශක්තිය වැඩි වෙලා තියෙනවනම් ප්‍රයත්නය හොඳයි කියලා කියත හැකියි. දෙක ප්‍රසවාසයේදී අර වගේ කැඩි කැඩි යනකොට තවත් ආස්වාද ප්‍රසවාසයට සමීප වෙනවනම් උච්ඡන්න වෙනවනම් ආසන්න වෙනවනම් හොඳයි. ඒ නිසා මේ කටයුතු වලින් Taman මූල කර්මස්ථානෙත් එක යාලු බව සමීප සම්බන්ධයේ වැඩි වෙන බවක් Tamanට පේනවනම් ඒක වාසියක් ගන්න එහෙමනම් හොඳයි. තිරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී සතර මහා ධාතු සතර මහා ධාතු හා එක්වීමක්ද ඔබ වහන්සේ මේ පැහැදිලි කර දෙනසේක්වා තිරුවන් සරණයි. මේක නිකන් සාමාන්‍යයෙන් මේ අත්දකලා හපු එකක් නෙවෙයි මූල ධර්මයෙන් වශයෙන් ගැලපුමක් තියෙන්නේ හතර මහා ධාතුන්ගෙන් හතර මහා ධාතු වෙන් කරන්න පුළුවන් ශක්තියක් මේ ලෝකේ නැහැ. අපි හිතනවා මේ මගේ ඇතුලේ තියෙන හතර මහා ධාතු මේ පිට තියෙන හතර මහා ධාතු කියලා අපි එහෙම ඒතකොට හතර මහා ධාතුන්ගේ එහෙම බෙදිලක් නැහැ. ඒ නිසා හතර මහා ධාතුන් හතර මහා ධාතුන් එක් වෙන්න හතර මහා ධාතුන් හතර මහා ධාතු වෙන් වෙන්න එපා එහෙම වෙන් වීමක් ධාතුන්ගේ නැහැ. ඒ මේ කෙල්ලෙක්ගෙන් ඇහවලු කොල්ලෙක් ගිහිල්ලා මොකද ඔහම ඉන්නේ මයිත් එක තරහ වෙලාද කියලා. ඉතින් කෙල්ල කිව්වල නෑ අපි දෙන්න යාළු වෙලා හිටියේ නෑනේ ඉතින් තරහ වෙන්න දෙයක් නෑ ඉතින්. ඒකේ හතරමා දාසුන්ගේ වෙන්වීමක් වුණොත් එකතු වීමක් වෙනවා. අපිව වෙන් කරන කෙනාට ඒ වගේ වෙන්වීමක් නැහැ. අපි හිතාන ඉන්නවනම් වෙන් වෙලයි කියලා ඒක තමයි මෝඩකම කියලා කියන්නේ. ඒක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඒක තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. ධාතුන්ගේ මේ ගෑණියෙක් ගැඟේද මං ඉන්නේ පිරිමියෙක් ගැඟේද ජීව වස්තුවකද අජීව වස්තුවක ධාතුන්ගේ කිසිම මායිමක් නැහැ. එහෙව් මායින් නොකරන දේවල් මේ මගේ කියාගන්න යෑමෙන් තමයි අපිට මේ බලාපොරොත්තු සුන් වෙලා තියෙන්නේ. ඒ නිසා තවදුරටත් ඒ සක්මන් කරනකොට හතර මහා ධාතුන්ගේ ඉස්සල්ලා කොටස මේ වම මේ දකුණ කියන මට්ටම හොඳට දියුණු කරන්න. එතකොට ඊතුරු ප්‍රශ්න නැත්නම් ඊතුරු තියෙන සැක දේවල් ඉබේම ලියෙන්න පටන් ගන්නවා. එහෙම නැතුව ලියන්න තියෙන මල්ල ඔබලා බලනවා වගේ මේ එnde ඉස්සෙල්ලා වම දකුණ කරන්න ඉස්සෙල්ලා මේ ධාතුන් ගැන හොයන්න යනවායි කියලා කියන්නේම හිත අවුල් කරනවා. සරල කරනව නෙවෙයි, ඍජු කරනව නෙවෙයි. ඒ නිසා බලන්න ඉස්සලාම වම වාසයෙන් දකුණ වාසයෙන් කොච්චර දුරක් ශක්මනේ හිත පාත්තන්න පුළුවන්. එතකොට මේ ප්‍රශ්නට අදාළ තොරතුරු අත්දැකීම් ප්‍රත්‍යක්ෂයේ ලැබෙන බවට නම් විශ්වාස කරන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ බොහෝ දුරට ආනාපාන සති භාවනාවේ යෙදී සිටියත් හොඟක්ම වොමනාවෙන්ම කරත් සිත අරමුණේම පවත්වා ගැනීමට නොහැකි වුණා. මේට කරුණා පෙරදරිව පිළිතුරක් ලබා දෙනසේක්වා. වෙනදා ආනාපාන සතියත් සමග කුණප කොටස් මෙනෙහි කිරීම වැනි භාවනාවක් කරන විට සිත පවත්වා ගැනීම පහසුයි. ඔබ වහන්සේගේ අනුකම්පා පෙරදැරුව පිළිතුරක් ලැබේවා. ඉස්සලා කල්තිබ ප්‍රශ්න වගේ මම අහන්න කැමතියි. එක සැරයක් හරි එක හුස්මක් හරි දැකලා මොකද්ද අත්දැකේ කියලා කියන්න පුළුවන් නම් ඊට ටික හරි ලේසි කියලා දෙන්න. Tamanට තියාගන්න අපහසු ඒක ඇත්ත. නමුත් එක හුස්මක් එක ආස්වාසයක් ආස්වාසයක් බලන්න පුළුවන් වුණාද? එක ප්‍රස්වාසයක් එක ප්‍රස්වාසයක් වශයෙන් බලන්න පුළුවන් වුණාද? මොකද්ද අත්දැකේ? මොකක්ද අත්විඳ කියනවනම් එතනින්ල පාර හදලා දෙන්න පුළුවන්. ඉතින් ඒක කියන්නේ නැතුව ඒක විස්තර කරන්නේ නැතුව කොහොමද ඉදිරියට යන්නේ? පළවෙනි බෙහෙත් පන්තියේ බීලා ගුණාගුණ කියන්නේ නැතුව කොහොමද දෙවෙනි බෙහෙත් පන්තිය ලියන්නේ? පළවෙනි බෙහෙත් කන්තේ බොණ්ඩෝනේ. බීලා ඇවිල්ලා ගුණාගුණ කියන්න එපායි. මෙහෙමයි ආස්වාසිය මෙහෙමයි ප්‍රස්වාසිය කියලා. ඉතින් මම මේ ප්‍රශ්න ලිපේකනට අනුකම්පාවෙන් ඉල්ලා හිටිනවා. කොයි වෙලාවක හරි එක සැරයක්වත් පුළුවන් වුණාද මේ ආස්වාසි මේ ප්‍රස්වාසි කියලා මෙනෙහි කරගන්න එහෙම අරමුණ එනකොටම අරමුණ ආස්වාසි එනකොටම ආස්වාසි කියලා මෙනෙහි කරන මොනවද වැටහුනේ මොනවද දැනුනේ මොනවද අත්විඳි ප්‍රස්වාසි කියලා ප්‍රස්වාසය මෙනෙහි කරන්න පුළුවන් වුණාද මෙනෙහි කරන මොනවද වැටුනේ කියලා එකක විස්තර කියනවනම් ඊටු පාර මට කියලා දෙන්න පුළුවන් ඒක නැතුව ඉදිරියට අහසට ඉලිමම් බඳින්න බෑ මොකද්ද අත්දැකේ කියලා මයික් එක දෙන්න පිටිපස්සට මේ ඕන් කරලා හරි ගැසලා දෙන්න ඈ මයික් එක හදලා දෙන්න. හරි. ගරු සාමින් වහන්ස ආනාපාන සති භාවනාවේදී උස්ම ආශ්වාසයේදීත් ප්‍රාශ්වාසයේදීත් ඉහළ පහළ යන ආශ්වාස ප්‍රාශ්වාස තුල කැඩි කැඩි යන බවක් දැනුණා. හොඳටම ඒක මිදි මිදි වෙනස් වෙවි යන බව පෙනුණා. නමුත් ඒ අවස්ථාව වැඩි වෙලාවක් තියාගන්න බැරි වෙච්ච එක තමයි. හරි ඒක නිසා ඒ කැඩි කැඩි යනවා දකින්නයි කියන්නේම සෑහෙන ජීවුණට ගිහිල්ලා එබිල බලලා හොඳ විස්තරයක්. ඒකට මට ප්‍රශ්නයක් අහන්න ඉඩ දෙන්න. එහෙම බලබලා ඉනකොට වැඩියෙන්ම හිත කැඩෙන්නේ සද්ද බාධා වෙලාද වේදනා බාධා වෙලාද හිතවිලි බාධා වෙලාද? අර ස්වාමීන් වහන්සේ සිතවිලි බාධා වෙලා තමයි එක වෙන්නේ. එතකොට මේ හිතවිලි ඇවිල්ලා ගියාට පස්සේ නැවතත් Tamanට හැඟීමක් දැනීමක් තියෙනවද මගේ හිත දැන් හිතවිල්ලක තියෙන්නේ මට ආපහු ආනාපාන ගත්තොත් හොඳයි නැත්නම් ආනාපාන හිම අරගෙන අත්දැකීම් තියෙනවද එහෙමයි ස්වාමීන් වහන්සේ එතකොට එහෙම ගන්නකොට Tamanට පේන්නේ හිතවිල්ලක ඉඳලා නැවත ආනාපානෙට ගන්න මග විස්තරේදී ඒක Taman කරපු එකක් කියලාද ඉබේ වෙච්ච එකක් කියලාද Taman කරපු එකක් කියලා තමයි හිතන්නේ Taman කරපු එකක් නම් හිතවිල්ලක ඉන්න බවදී හිතවිල්ල දැනගන්න ඕනේ මම දැන් ඉන්නේ හිතවිල්ලක. මට දැන් ආනපණ්ඩ යන්න ඕනේ කියලා. එහෙමයි ස්වාමීනි. එතකොට මට තියෙනවා ප්‍රශ්නයක්. හිතවිල්ලක ඉන්නකොට මම දැන් හිතවිල්ලක ඉන්නවා කියලා දැනෙන එක Taman පුරුදු කරගත්තේ කොහොමද? මම දැන් ඉන්නේ පිට පොට ගිහිල්ලා පාරෙන් පිට පැනලා පිට පැනලා ඉන්න බව දන්නේ කොහොමද දැනුනේ කොහොමද නැත්නම් කොහොමද මේ අභ්‍යාසය ලැබුවේ අරමුණ හිතේ නැති නිසා හිතේ හිතවිල්ලක් තියෙන නිසා තමයි දැනුනේ ඒ වුණාට අපි දැනගන්න ඕනේ එතකොට අරමුණ හිතේ නැති එක හරි දැන් ඉන්නේ හිතවිල්ල කියලා දැනගන්න eBay එහෙමයි ස්වාමීනි. එතකොට හිතවිල්ලක ඉන්නකොට දැන් මම මේ සිල් අරගෙන භාවනා මධ්‍යස්ථානක පරියන්කේ ඉන්නේ හිතන්න නෙවෙයිනේ. මට කරන්න තියෙන ආනාපානට යන එක නිසා මම දැන් හිතවිල්ලක ඉන්නවා. මගේ හිත නැවත ආනාපානට ගන්න කියලා චේතනාවක් එහෙම නැත්තම් අදිෂ්ඨානයක් එහෙම නැත්නම් බයලජ්ජාවක්, එහෙම නැත්නම් හික්මීමක් තියෙනවනේ දැන් මෙතන. ආනේ හික්මීම අනුව නැවත ආනාපානට ගත්තට පස්සේ කීකරුව හිත ආනාපානට යනවද නැත්නම් එයා අකීකරු වෙලා නැවත නැවතත් හිතවිලි දිගේ යන්න උත්සාහ කරනවා. ටික වේලාවක් නැවත ආනාපාන සතියේ ඉඳලා අර විදියටම වෙනස් වෙනෝ සිතුවිලි ඇවිල්ලා. ඔව් ඒක හරි. එතකොට අපි අපි දැන් ওই කතා කරන කතාවේදී අරමුණේ ඉඳලා මොන ආනපාන ඉඳලා හිතවිල්ලට යන විස්තරේ හරි උනන්දුවෙන් කියන්න හදනවා. මම සම්පූර්ණ ප්‍රශ්න ගන්න හිතවිල්ල ඉඳලා ආනපානට එන විස්තරේ මතු කරලා දෙන්න. ඉතින් මම පෙන්වන්න හදන්නේ හිතවිල්ලක ඉන්නකොට මම දැන් හිතවිල්ලක ඉන්නේ නැවත ආනපානට යන්න ඕන කියන හැඟීම ශික්ෂණයකින් ප්‍රතිපදාවකින් ඇති වෙච්ච එකක් නේ. භාවනා කරපු නිසා අපේ එකක් නේ. ඒක දැනගත්තට පස්සේ ඵලයන් කියනකොට හිත නැවත ආනාපානට යන එකත් සුවචකී කරු ගතියක් නේ. කවදා හරි ඕනෝකාගේ කරන්න ගිය දවසේ හිතවිල්ල නැති වෙනවා. හිතවිලිනවා කියලා කනගාටු වෙන එක නෙමෙයි කරන්න තියෙන්නේ. හිතවිලි තිබ්බත් මට ආනාපානට ගන්න පුළුවන්. දැන් මට ඒකට බුදුහාමුදුරුවනේ නෑ. වෙන බණක් ඕනේ නෑ. යම් වෙලාවක හිතවිලි වෙන බව දැනගත්ත ගමන් කලබල වෙන්නේ නැතුව ආපහු ගන්න පුළුවන් ගතිය නැවත නැවතත් මට අත්විඳින්න ලැබේවා කියලා ඒක සමාදම් වෙන්න පුරුදු වෙච්ච දවසේ පුදුමාකාර සතුටක් වෙන ඕන තරම් පෙරලපන් මම නැගිටිනවා. උඹට ඕන විදිහට පෙරලපන්. සද්දයක් ඇවිල්ලා පෙරලිච්චාවයි. හිතිල්ලක් ඇවිල්ලා පෙරලිච්චාවයි. වේදනාවක් ඇවිල්ලා පෙරලිච්චාවයි. පෙරලිච්ච බව දැනගත්තට පස්සේ නැගිටින්න දන්නවනම් ඒ මනුස්සයා මාරයටත් පිටපටන්න බෑ. ඒ නිසා පිට යන්නේ ගැන කතා කරන්න එපා. පිට ගියාට පස්සේ පිළියම් කරලා ආපහු අරමුණට ගන්න එකේ ආඩම්බරේ. අරමුණට ගන්න එකේ ශිල්පේ අරමුණට ගන්න එකේ දක්ෂ භාවය ඕකට තමයි කුසල් කියලා කියන්නේ. ඒක තමයි දක්ෂකම කියලා කියන්නේ. ඉතින් අපිට ඒ දක්ෂකම් පාන්න නම් හිත පිට යන්න මේපায়ে. හිත පිට යන්නේ කොහොමද මේ පරිශ්‍රණය කරන්නේ? ඒ නිසා අපිට ඕන තරම් හිතවිලි එනවා ඕන තරම් සද්ද එනවා ඕන තරම් වේදනා එනවා. ඒක ගැන කනපින්දම් ගන්න ගත්තොත් අසප්පුරුෂ වෙනවා. ඒව ගැන චර්චුරු ගන්න බත්තොත් මාර්ගපාක්ෂික වෙනවා. අඬන්න ගත්තොත් කෙලස් බර වෙනවා. අපිට තියෙන්නේ හරියි දැන් ඉන්නේ පිට ගිහිල්ලා මට කොච්චර ඉක්මනට කොච්චර දක්ෂව කොච්චර සූර විදියට අරමුණට ගන්න පුළුවන්ද කියලා බැලුවොත් පහු වෙනකොට Tamanට නොදැනීම ඉබේම ආපහු පාරට ගන්න පුළුවන් ගතියක් එනවා අරමුණට ගන්න පුළුවන් ගතියක් එනවා අන්න එදාට තේිනවා හිතවිලි ගැන පශ්චාත්තාප වෙන්න වෙන්න හිතවිලි වැඩි හිතවිලි වලට කියන ඔබ පෙරලපන් ඔබ අසම්බර කරපන් මං ආපහු ගන්නවා ඒක නිසා සරුවචාන්සේ සඳහන් කරලා තියෙනවා සචේ උප්පජ්ජති කෝදං රතං භන්තංව ධාරේ. යම් කිසිලට හිතට ක්‍රෝධයක් වෙනවා හිතවිල්ලක් ඇවිල්ලා මට හිත කැඩුනයි කියලා. එතකොට පාරෙන් පිටපයින් හදන රතයක් පාරට පිටපයින්ට නොදෙන විදියට රතේ බ්‍රහන්ත රතයක් පාරේ නතර කරගන්න උත්සාහ කරන කෙනෙකුට බුදුහාමර කියනවා මම දක්ෂ රීදුරෙක් කියලා කියනවා. එළදී පාරෙන් පිට පැන්නොත් ඒ මිනිහා නිකන් තෝන්ලනු අල්ලන්න විතරයි දන්නේ ඌට තේරෙන්නේ අසව පාලනය කරන්න. අසරතයක්. ඒ නිසා අපේ හිත ඕන තරම් දේවල් වලින් පිටපයින්. පිටපයින් හැම වෙලාවට තරහක් එනවා. ඒකයි මේ ප්‍රශ්න නගන්නේ. නමුත් අපිට කරන්න තියෙන්නේ පාරෙන් පිටපනින්න දෙන්න එපා. ආයෙසරයක් ගෙනලා ආයෙ පාරේ තියෙනවා. ආයෙත් එහා පැත්තට පෙරලෙන්න හදනවා. ආයෙ පාරට ගන්නවා. මේ විදිහට කරන්න ගියාට පස්සේ Tamanට ඒ පිට යන්නේක කෙලෙස්වල ස්වරූපේ, මාර ස්වරූපේ, පිට ගියේක පාරට ගන්න එක බුද්ධ ස්වරූපේ, කුසල ස්වරූපේ ප්‍රතිපදාව කෙලෙස අඩු වෙන හැටි. ඉතින් මේක මේ වැඩේම යෙදිලා මේ ශේස්ත්‍රයේම ඉඳලා නැවත නැවතත් නැවත නැවතත් මුණ දීමෙන් කරන කෙනා කොහොමද සත්පුරුසයි. ඒ නිසා අපිට මේ අපි මේ දැන් මේ විසඳ ගන්න කාරණේ බණක් අහලා කද්දාකත් විසඳෙන්නේ නැහැ. පොතක් බලලා කද්දාකත් විසඳෙන්නේ නැහැ. ධර්ම සාකච්ඡාවකින් පමණයි වෙන්නේ. ඒකයි මම කියන්නේ මේ තොරතුරු මදි නිසා මට අවස්ථාවක් ඕනේ හරස් ප්‍රශ්න අහලා මේ මේක සුද්ධ කරගන්න සුද්ධ කරාට පස්සේ මේ අහන කෙනාට විතරක් නෙමෙයි සුද්ධ වෙන්නේ කාටත් සුද්ධ වෙනවා අපේ ස්වභාවය තමයි වැරදුනාට පස්සේ පෙරදුනාට පස්සේ කන පින්දම් ගන්න එක ඒක බුද්ධ ස්වරූපේ නෙමෙයි එතෙන්දී හරියට කාරණාව තේරුම් ගන්න නැවත හිතපු තැන්න ගන්න පුළුවන් නැවත මූල කර්මස්ථානට ගන්න පුළුවන් නම් අපිට ස්ථිර මොනම හානියක්වත් වෙලා නැහැ අපි ඊට පස්සේ කියන ඔබට පුළුවන් තරම් හිතවිලි වරෙන් බොහෝනි තරම් දුර අරගෙන ඵලයන් මම කවදා හරි දැනගත්ත ගමන් මම දන්නවා අය පාට ගන්න හැටි. නැවත පාරට ගැනීමේ හැකියාව බාධා කරන්න පුළුවන් කිසිම ශක්තියක් බලයක් ලෝකේ නැහැ. මායයටත් වළක්වන්න බෑ. කාටවත් වළක්වන්න බෑ. අපි ඒ ගැන සමාදන් නොදෙන්න නොවෙන නිසායි අපි හැම වෙලාවෙම කනපින්දම් ගන්න. කවදා හෝ මට අපහු එන්න පුළුවන් පාරට ඒ ශක්තිය මානව අයිතිවාසිකමක් උප්පත්තියම අපිට ලැබිච්ච දැන් මම එච්චරයි කතා කරන්නේ. පිට යන ගැන කතා කරන්නේ නැහැ කිව්වොත් අනිවාර්යයෙන්ම හිත කීකරු වෙනවා. මම ස්තුතිවන්ත වෙනවා මේ මයික් එක කරන අපිට උත්තර දීපු එක ගැන. මයික් එක දෙන්න මෙහාට. ස්වාමීන් වහන්සේ දැන් මේ පිට යෑම වුණත් නිතර නිතර නිතර නිතර ඉක්මනට පිට ගිහිල්ලා ආපහු සතියට ආවත් ඉක්මනට එනවා පොඩි වෙලාවකින් ආය යනවා ආය යනවා එහෙම වුණොත් ඉතින් වෙනවට ඒක භාවනාවට ලොකු බාධාවක් වෙනවනේ භාවනාවක් ඒ කියන්නේ සතිය අඛණ්ඩ නැති නිසා නේද නෑ සතිය අඛණ්ඩ නැත්තේ නෑ අරමුණේ අඛණ්ඩ නෑ ඒ බාර එක සතිය ආනාපානේ අරමුණව වර එක හිතවිල්ල අරමුණ වෙනවා අරමුණ මාරු වුණාට සතිය තියෙනවා ඒකනේ හිත හිත හිතවිලි වලට ගියාට පස්සේ මම දැන් හිතවිලි ඉන්න බව දන්නේ සතියෙන්නේ ඔව් ආපහු එනකොට සතිය ආපහු එන්න ඕනේ නැහැ. දැන් මම ඉන්නේ හිටිය යුතු තැන නෙවෙයි. මං ඉන්නේ අරමුණේ නෙවෙයි. මං ඉන්නේ දැන් හිතවිල්ල කියලා දාන්නකම සතිය උත්කෘෂ්ඨ සේවාවක්. ඒ නිසා අපිට දැනගන්න පුළුවන් මම ඉන්ඩෝනේ අරමුණේ නමුත් මම පිට පැනලා මම පිට පැනලා ඉන්න බව දන්නවා. ඒක තමයි ලෝකේ තියෙන විශාලම දැනුම. Taman දැන් ඉන්නේ මෙතන කියලා දන්න. ඊට පස්සේ ආපහු පාරට එන එක කලබල නොවෙන හිතක ස්වභාවය. ඒ නිසා අපිට අවශ්‍ය කරලා තියෙන කලබලයක් වුණා, වැරදුනා, පෙරදුනා කියලා ඉසහත බැඳගෙන අඬන එක නෙවෙයි. හරි මට දැන් මෙන්න මෙච්චරක් වැරදිලා තියෙනවා කියලා දැනගන්න එක. එකක් කියන්න පුළුවන් ඊට ඔය ප්‍රශ්නේ අහපු නිසා දෙවෙනි වතාවට මේන මේ විදිහට දකින්නකොට පිට යන ගිහිල්ලා නන් රත්යාද වෙන වෙලාවෙ එන්න එන්න අඩු වෙන්න පටන් ගන්නවා. යන්නකොටම අහු වෙන්න පටන් ගන්නවා. එතකොට තේරෙන්න පටන් ගන්නවා හිතවිල්ලකට පිට යනවා ගියාට හිත නරක කරගන්නේ නැහැ. මම බලන්නේ ආපහු අරමුණට ගන්න එක විතරයි කියලා පශ්චාත්තාපේ නැති වුණොත් හිතවිලි නොවන ගතිය වැඩි වෙනවා. පශ්චාත්තාප වෙන්න වෙන්න හිතවිලි වැඩි. හිතවිලි වැඩෙන්න පොහොර වෙන්නේ පශ්චාත්තාපය. හිතවිලි වැඩෙන්න පොහො ආහාර වෙන්නේ පශ්චාත්තාප. අපි පශ්චාත්තාප වෙනවා වෙනුවට පිට ගියා පිට ගිය බව දන්නවා. අපි ශිල්පීය ක්‍රමයට අපි කුසලතාවයකින් අපව ගේන එක විතරයි බලන්නේ. එතකොට අර කුසල් මේ මේ කෙලස් ඉටිපිල්ලකින් එන පශ්චාත්තාප වෙන ගතිය නැති වෙන්න නැති වෙන්න හිතවිල්ලකින් කෙලසෙන්න පුළුවන් ගතිය කර්ම රසන ගතිය නැතිලා යනවා. ඒකට යෝනිසෝමනසිකාරය කියලා කියනවා. ඒක තේරෙන ටිකක් කල් යනවා. පිට ගියාට කමන්නේ මම ආපහු ගන්නවා පිට ගියයි කියලා මම හිත නරක කරගන්නේ කියන හිත හිතට වද්දාගත්තට පස්සේ හිතවිල්ලකින් ඇවිල්ලා කොනහන ගතිය අඩු වෙනවා ශබ්දකින් ඇවිල්ලා කොනහන ගතිය අඩු වෙනවා වේදනාවක් ඇවිල්ලා කොනහන ගතිය අඩු වෙනවා එතකොට හිතවිල්ල දිගේ ගොඩාක් දුර යන ඉස්සෙල්ලා ටිකක් එහාට යනකොටම මොකද්දෝ දැනුමක් එන්න පටන් ගන්නවා. මම දැන් ඉන්නේ නුහුරු තැනක කියලා. ආන්න එතකොටම ආපහු ගන්න එක ලේසි. එතකොට ඒ කියන්නේ මේ බල්ලු පුරුදු කරනකොට දඩාවත යන බල්ලෙක් කරනකොට විධානයක් දීලා උ පුරුදු කරනකොට විධානයට ඇහුම්කන් දීගෙන එනකොට පුරුදු කරන එක නම් ලොකු සතුටක් ඇති වෙනවා. පුහුණුවට උත්තර දෙනවා දකින්න. ඉස්සෙල්ලා බල්ලා දන්නේ නැහැ. බල්ලට හුරු කරන්න ඕනේ විධානය දෙන්න ඕනේ වැඩ කරන්න ඕනේ ගොඩාක් කල් කරාට පස්සේ ඌ ඒ විධානය තේරුම් ගන්න. ඒ වගේ අපේ හිත යෝනිසමනස්කාර තේරුම් ගතට පස්සේ සති බලය වැඩි වෙනවා කෙලස් බලය අඩු ඒ සඳහා අපි පිට යන්න දෙන්න ප්‍රශ්නයක් නැහැ. ආපහු නැවත ගෙන්න ගැනීමේ දක්ෂතාවය විතරයි බුදුහාමුදුරුවෝ කතා කරන්නේ. ඒක නැවත නැවත වෙනකොට පිට ගිහිල්ලා රස්තියාදු වෙන කාලේ අඩු වෙලා ආපහු වෙන කාලේ වැඩි වීමට කියන යෝනිසමනස්කාරය දිනු වෙනවා කියලා. ඒක හරි විචිත්‍ර අවස්ථාවක් භාවනා ජීවිතේ. මයික් පොඩ්ඩක් මයික් එක කරගෙන කතා කරන්න. ගරු ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේ දෙවෙනි කොටස කොනප කොටස් එහෙම බලනකොට গিදරෙදි මේ ඔය ඔය පරගන්න ප්‍රශ්නයක් කතා කරන්නේ අපි කතා කරන ප්‍රශ්න නෙවෙයි. গিදරෙදි ඒක බලනවා එතකොට නෑ නෑ මං කියන්නේ ඔය මේ කතා කරන ප්‍රශ්නේ උට කලින් ඉස්සලා අහක දාපු ප්‍රශ්නට නේද උත්තර දෙන්නේ. නෑ නෑ. ඔය ඕකෙම තියෙනවා දෙවෙනි ඒ කොටස කොහොමද? අහිනා ඉතින් අහමු දෙවෙනි කොටස. හොඳයි කියන්න උතන ප්‍රශ්න නගන්න බෑ. මේ අර කුණප කොටස් එහෙම බලනකොට හිත පවත්ත ගන්න පහසු වුණා. පහසු වෙනවා. අර ආනපාන සතියට වඩා. ඔය ඉස්සලත් ඔය ප්‍රශ්නම නගලා තිබුණා. ආනාපානේ වඩනකොට දෙතිස් කුණප බන්නවා නම් ආනාපානේ හිත හිටිනවා වැඩි කියලා. ඒකයි මට පටලවුනේ. කෙසේ නමුත් ආනාපානේ කියන්නේ උදාසීන අරමුණක්. කුණප කොටස් බලන එක හෝ බුදුගුණ මෙනෙහි කිරීම හෝ මෛත්‍රී වගේ කියලා කියන්නේ පිටත තියෙන සම්මුතියක් බැලිලක්. ඉතින් ඒක නිසා මේ දෙකෙන් සමානව අවස්ථා දීලා ඇහුවොත් කුණප භාවනාවද ආනාපාන සති භාවනාවද කියලා ආනාපාන සති භාවනාවට වැඩි ඡන්දයක් දුන්නාට පැරද්දක් නැහැ. බුදුරජාණන්සේකට විශේෂම ආනාපාන සති සූත්‍රයේදී පෙන්ලා දීලා තියෙනවා අනිකුත් ඔක්කොම භාවනා කරන අතරේ ආනාපානයේ සුවිශේෂකමක් තියෙනවා කියලා. නමුත් ආනාපාන හිත ගන්න බැරි නම් ආනාපාන හිත හිතින් නැත්නම් කුණප භාවනා කරලා හිත කීකරු කරගෙන ආනාපානට ගණ්ඩ උපක්‍රම කරාට කමක් මේ දෙක සංසඳනකොට පුළුවන් තරම් ආනාපාන ප්‍රත්‍යක්ෂ කළ හැක්කක් සම්මුතියක් නෙවෙයි උරගා බැලිය හැක්කක් ඒකත් එක්ක යන්න පුළුවන් ගතිය බොහෝම දුරට කියනවා. ඒකට පමා වුණයි කියලා මේ පශ්චාත්තාප වෙන්නේ නැතුව වැඩි වෙහෙසක් අරගෙන හෝ ආනාපානේ තන වඩාගෙන යන්න පුළුවන් නම් ඒක බොහොම සාන්ත ප්‍රණීත භාවනාවක් විදිහට ਸਰවචනාංශයේ ආනිසංස ප්‍රකාශ කරලා තියෙනවා. මම නැවතත් කියන විවර කරන්න ඉස්සලා ආනාපාන ධානයෙන් බැරි හිත ඇවිස්සිච්ච ගතියක් කිය වෙලාවක ප්‍රයෝජනේ සලකලා කුණප කොටස් වලට කමක් නැහැ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ප්‍රධාන කමඨාන අරමුණට එරෙහිව භාවනාවේදී එන වේදනා අතීත අනාගත සිතුවිලි මේදී මෙනෙහි කර ඒවා සිතින් ඉවත් කර නැවත අරමුණ කරා යාම මෙතෙක් නොකළ අතර ඊයේ ඔබ වහන්සේගේ දැනුවත් කිරීම ප්‍රධාන අරමුණේ සිත සිත ගෙන යාමට පහසු මාර්ගයක් බවට මගේ අදහසයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ ඊයේ කියා දුන් පරිදි ආශ්වාසයෙන් පසු ආශ්වාසයයි සිටීමත් ප්‍රශ්වාසය යනු ප්‍රශ්වාසය කියා සිටීමත් කරා. මට එය පහසු වන්නේ ආශ්වාසය පටන් ගැනීමට පෙර ආශ්වාසය කියා හුස්ම ගැනීමත් ප්‍රශ්වාසයට පෙර ප්‍රශ්වාසය කියා මෙනෙහි කිරීමත්ය. එසේ කරාට කමක් නැද්ද? ස්වාමින් වහන්සේ පිළිතුරක් අනුකම්පාවෙන් සපයන්න. ඔය ඇත්තටම කල්ැතු කෙරුවා කියලා ප්‍රශ්නයක් නැහැ. නමුත් හරිම ක්‍රමේ ඒකත් එක්කම වෙන්න ඕන එක. ඒක නිසා කලින් තිබුණට වැඩිය දැන් මේ මෙනෙහි කිරීමේ ක්‍රම නිසා යම් ප්‍රමාණයක් ඉස්සරහට ගිහිලා තියෙනවා වගේ පේනවා මේ ප්‍රකාශයක දිහා බලනකොට ඒක හුරුකරනද ආශාසය එනවත් එක්කම ආශාසය මෙනෙහි කරනවා ප්‍රසවාසය එනවත් එක්කම ප්‍රසවාසය මෙනෙහි කරනවා සමහර විටක එීම ආශාස ප්‍රසවාස බල බල ඉඳද්දී සද්ද ඇහුනවා වේදනාව එනවනම් ආස්වාසේ ළඟ ළඟ මෙනෙහි කරන්න කියනවා. ඒක ආස්වාසයක් ඇතුළත ඇතුල් වෙනවා ඇතුල් වෙනවා ඇතුල් වෙනවා ඇතුල් වෙනවා කියලා දිගට මෙනෙහි කරනවා. නැත්නම් ආස්වාස ආස්වාස ආස්වාස කියලා මෙනෙහි කරනවා. නැත්නම් ගන්නවා ගන්නවා ගන්නවා කියලා මෙනෙහි කරනවා. ඒකෙන් අර පිට යන්න තියෙන අවස්ථාව නැති කරලා අරමුණේ පවත්වාගෙන යන්න පුළුවන් හැකියාව වැඩි. එතකොට මේකේ කියලා තියෙන ආස්වාදය කියලා පටන් ගන්න ඉස්සලා මෙනෙහි කරලා හුස්ම වැටෙන එකක් ප්‍රශ්නයක් නෑ. නමුත් මේක අංග සම්පූර්ණ හොඳ ක්‍රමේ නෙවෙයි. හොඳ මේක ආස්වාදයේ කිරණ ගමම්ම මෙනෙහි කරන්න ඕනේ. අන්තික ප්‍රකාශයේ මුල තියලා තියෙනවා ආනාපාන මේ ආස්වාසයයි කියලා හිතනවා ප්‍රස්වාසයයි කියලා හිතනවා කියලා. හිතනවයි මෙනෙහි කරනවා කියන්නේ දෙකක්. මෙනෙහි කරනවා කියන විතක්කේ. ඒ නිසා හිතිලක් නෙමෙයි මෙතන තියෙන්නේ හිති මෙනෙහි කිරීමක් සද්ද කරන්නේ මෙනෙහි කරන්න. ඒතකොට මෙනෙහි කරනකොට Tamanට අර කීකරුකම තමයි මෙතෙන්දී අපි අතවාසිය අත්පිට හම්බෙන ලාභේ. ගර්තර ස්වාමින් වහන්සේ මම ආනාපාන සති භාවනාව වඩාගෙන යද්දී ආලෝකයක් මා ඉදිරියට ආවා. එසේ තිබෙදී තවදුරටත් භාවනාව වඩාගෙන ගියමි. පෙරදී දුටු ආලෝකයේ තුලින් පස්කන්ධක් වැනි දෙයක් දුටුවා. මෙය රෝස පාට රතු පාට පැහැගත් අතර උඩ සිට පහළට වතුර ගලා යනවා මෙන් දුටුවා. මේ දුටුවා වුවත් නැවත දානාපාන සති භාවනාවේ යෙදුණෙමි. ඉන්පසු කිරිගරුඬ පැහැයෙන් යුත් ඇටකටු දුටුවා. ඒ තුලින් ඇස අරගෙන සිටන බුද්ධ ප්‍රතිමාවක්ද දුටුවා. ඉන්පසු විශාල නාසයක් මුහුණ ඉදිරියට ආවා. ඒ තුලින් ආශ්වාස හා ප්‍රශ්වාසය දුටුවා. මේ සියල්ල දක්මින්ම ආනාපාන සතිය පැඩුවෙමි. මේ සියල්ල තුලින් පෙන්눔 කළේ පඨවි ආපෝ තේජෝ වායෝ යයි සිතමි. ගර්ථ ස්වාමින් වහන්සේ මේ පහදාදී භාවනාව නිවැරදිව කරන්නේදයි පහදා දෙන්න. ඔබ වහන්සේට ඉක්මනින් නිවන් අවබෝධ වේවා. මේක හොඳ ලස්සනට පිළිසිදුව පේනවා ආනාපාන ගැන කිසිම විස්තරයක් නැතුව අනික් පේන සියල්ලෙහි සුවිශේෂී විස්තර සටහන් කරනවා. මේ තමයි හිත නන්නත්තර වෙනවා කියන්නේ ඔකට තමයි. ආනපන මම බැලුවා ආයසරයක් ආනපන බැලුවා ආයතන ආනපන බැලුවා කියලා නතර කරනවා. අරකේ දිග පළල උස කළු නිල් පාට කහ පාට ඔක්කොම විස්තර බලනවා. යම් ප්‍රමාණයක කීකරු වෙලා තියෙන හිත ඒක නිසා මතක තියානින්න ආනාපානේ ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග අලගිය මුලගිය විතර සේරම බලන්න අතිරේක පහළ වෙන්නේ වගේ අංග ප්‍රත්‍යංග ව්‍යංජන ව්‍යංජන බැලීම කෙලෙසයක් කියලා හිතා ගන්න. මේ කියලා තියෙන නිසා පැහැදිලිවම කියත හැකි අපේ හිතේ තියෙන මේ ෂටගති ඒකල බොහොම විස්තර සහිතව ලියනවා. මෙතන කියන්නේ බෝ අමාරු තැනකට මේ කියන හිත ඇත්තටම සතිය පිහිටවල තියෙන්නේ. නමුත් අනවශ්‍ය දේවල් වල විස්තර ගොඩාක් දෙනවා. අවශ්‍ය අරමුණේ ආනාපානෙ ගන්න පුළුවන් වුණා. ආනාපානෙ තිබ්බා දැක්කා කියලා කියන මිසක් විස්තර පෙන්වන්නේ නැහැ. ඒ නිසා පොඩි වෙනසයි කරන්න තියෙන්නේ. අර අතිරේක පේන දේවල් වල කියන විස්තර කිවිල්ල පුළුවන් තරම් කෙටි කරලා සාරාංශ කරලා ආනාපානීයදී ආස්වාසය මෙහෙමයි ප්‍රස්වාසය මෙහෙමයි මුල මෙහෙමයි මැද මෙහෙමයි කියලා විස්තර හොයන්න ගිය ගමන් බහන ලොකු පිම්මක් පයින්. තිරුවන් සරණයි ගෞණීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ දේශනා කළ පරිදි මම භාවනාවට සූදානම් වීමේදී මම දැන් මෙතන යන අරමුණු සිතමින්ම ආනාපාන සති භාවනාව කරගෙන යමි. විනාඩි 8කින් 10කින් පමණ මාගේ කඳ කොටස ඉදිරියට බර වී නිදිබර ගතියක් වගේ දැනේ. එලෙස වුවත් මම යලි යලිත් පැයක් හෝ ඊට වැඩි කාලයක් භාවනා කරමි. මෙම తත්වය මගහරවා ගැනීමට පහසු උපදේශක් දෙන මෙන් කාණ්ඩිකව අද සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේකෙදිත් අර ඉස්සලා අපි ප්‍රශ්නයක් විග්‍රහ කරා වගේ හිත සද්දකට ගියාද වේදනාවට ගියාද හිතවිල්ලකට ගියාද නිදිමතකට ගියාද කියලා ඒ ඕනම දෙයක් ඕන වෙලාවක වෙන්න පුළුවන් ඒක අපිට කිසිම විදිහක සහතිකයක් නෑ නොවේ කියලා මේ දැනට මගේ හිත තියෙන්නේ මෙන්න මෙවැනි දෙයකට මුහුණ දීලා කියලා දැනගන්න එක තමන් ඒ වෙලාවේ කරනවා අර කිසිම කෙනෙකුට කර දෙන්න පුළුවන් කමක් නෙවෙයි. ඉතින් ඒ නිසා භාවනා කරන්න යනකොට වරක හිතවිලි වල හිත ඇවිස්සෙනවා. ඒක සද්ද ඇවිල්ලා ඇවිස්සෙනවා. වරක ඒව දෙකම නැති වෙනකොට නිින්දට ඇවිල්ලා ඇකිලෙනවා. සීතල වෙනවා. ලීන භාවයටපත් වෙනවා. වේදනාවක් આવොත් ඇවිස්සෙනවා. වේදනාවක් නැති වෙච්ච ගමන් ලීන භාවයටපත් වෙනවා. ඉතින් එතකොට ඒ වගේ ඇකිලෙන වෙලාවක සද්දයක් ඇහෙනවනම් හොඳයි. එතකොට හිත ඇවිස්සෙනවනේ නැගිටිනවනේ. නැත්තම් මේකටම නිින්ද යනවා. විහිතිවිල්ලක් එනවනම් හොඳයි. එතකොට නිින්දයක් නැහැ. වේදනාවක් එනවනම් හොඳයි. ඒ නිසා මේ වේදනාව හිතවිලි සද්ද ඔය බර කරත්තයක් ගෙනිනුනට එඬරු තෙල් ටිකක් අරගෙන යනවනේ ජර ජර ගන්නකොට දාන්න. ඒ වගේ තමන්ගේ බර කරත්තේ තියෙන්න ඕනේ නිින්ද යාගෙන එනකොට මොනවා ටිකක් දාලා උසලා ගන්න එකයි තියෙන්නේ. ඒ නිසා මෙතෙක් කියලා ඒකට සාප කර කර නීටි නැද්ද කී විතර සද්දයක් ආව නැද්ද කී විතර හිතවිල්ලක් ආව නැද්ද කී විතර වේදනාවක් ආවා කියලා ඒ දෙකම ඔතනෝ නැති වෙච්ච ගමන් බබා දොයි. ඒකයි භාවනාව කියන්නේ. ඒ නිසා මේව එකකවත් නරකක් නැහැ. හැබැයි මේකයි මේකයි සම කරගෙන නැගිටව ගත්ත හිත සතිය පිහිටව ගත්ත හිත මොන ප්‍රයෝගයෙන් හරි කරලා වැටෙන්න දෙන්නේ නැතුව දිගට පවත්තන්න ඔය සෑම දෙයක්ම ප්‍රයෝජන වෙනවා. ඒ නිසා හිතවිලි සමහරට අවශ්‍ය වෙනවා. මොකද හිතවිලි කියන්නේ හිත උනන්දු වෙලා වැඩි වෙලා වේගය වැඩි අවස්ථාවක්. නිින්දාගෙන එනකොට ඒව ටිකක් අරන් දාන්න ඕනේ මේකට. එතකොට හිත නැගිටලා එනවා. නැත්නම් පරණ හොඳටම කේන්ති ගිය වෙලාවක් එහෙම කල්පනා කරලා ගත්තා ආ ඩක් කාලා නේද? ඉන්න පැත්තකට ගිහිල්ලා මුද්දට රත් වෙලා යනවා. ඉතින් මෙන්න මේ මාත්‍රාව හරියට දන්නේ නැත්නම් අපි මේ සම්ප්‍රදාන කුල හිතනවා හිතවිලි කියන්නේ දෝෂයක්. සද්ද කියන්නේ දෝෂයක්. වේදනා කියන්නේ මල කරදරයක්. ඒව ඔක්කොම නැති වෙච්චාම නිින්ද යන මනුස්සයර විතරයි තේරෙන්නේ ඒක තියෙනකන් නිින්ද යන්නේ නැහැ. නැත්තම් නිින්ද යනවා. ඒකට මේ සාම්බර කරන්නේ මේ ඔක්කොගෙම කොයි එක කොයි වෙලාවට දාන්න ඕනද කියලා කියලා දෙන්න කවුරක්වත් නැහැ. තමන්ම ඒවා ටිකක් උත්සාහ කරලා අත්බේ දීලා උත්සාහ කරනකොට තමයි තේරෙන්නේ සමතුලිතතාවය මේක අවශ්‍ය කරන්නේ. අපේ හිත සතියට ගන්න හරි ලේසි සම්ප්‍රදාන කුලව. අමාරු දේ තමයි ඒක එල්ලේ සමතුලිතව පවත්වාගෙන යන්නේ. ඒ නිසා මේවන් ප්‍රකාශ කරන එකෙන් හොඳ ධෛර්යයක් එනවා කාටත් වගේ. සද්ද වේදනා හිත විලට චෝදනා කරන කෙනා කවදා හරි එක නැති වෙච්ච දවසේ නිින්දට වැටෙනවා. ඒක හරියට කියනවා නම් මේ ඉඳගෙන ඉන්නකොට මధుරෝ කනකොට රිදෙන මිනිස්සෙකුට අංශභාගයට ආවට පස්සේ ඒ පැත්තේ මధుරෝ තිය මොනවා කෑවත් දැනෙන්නේ නැහැ. ඉඳගෙන ඉන්නත් බෑ වළංගු නැහැ. ඒකෝට කියනවා අනේ මේ අංශෙන් වේදනාව එන්නේ නැහැ කියලා අඬන්න පටන් ගන්නවා. මේ අංශේ මధుරෝ කෑවට දැනෙන්නේ නැහැ කියලා අඬන්න පටන් ගන්නවා. ලෙඩ බේත් කාලා නැවතත් ආයේ වේදනාව ගෙන්න ගන්න උත්සාහ කරනවා නැත්නම් අන්තභාගය කියන්නේ මාරාන්තික ලෙඩක්. ඉන්නකන් නම් මේක තියෙනකන් රිදෙනවා, කක්ක වෙනවා, පුපුරනවා කියලා චෝදනා කරනවා. අන්තභාගය ආපු දවසේ රිදෙන්නේ නැහෙනි. සත්තු කෑවට දැනෙන්නේ නැහෙනි. ඒක ලොකු දුකක් වෙනවා. ඒ නිසා මේ දෙකම පැත්තක තියාගෙන සමබර කරන්න දැනගන්න ඒකට ගොඩාක් කල් යනවා. ගොඩක් කල් යනවා. ඒ නිසා තමයි ප්‍රයෝගශීලීව මේ දෙක පාවිච්චි කරන්න හැටි. ඒකයි මේකයි සම්බර කිරීම. ඉස්සලා උපයගෙන ප්‍රමාණාත් වශයෙන් උපයගෙන ගුණාත්මක වශයෙන් මේ සමතුලනය කිරීම. අනුමාපණය රසායන විද්‍යාවදී අපි උගන්වනවා අනුමාපණය කරලා හරියටම මේ ඒ සමතුලිතතාවයට ගේන ලක්ෂය හොයනවයි කියන එක මුක්කාක්ම සූක්ෂම වැඩක්. ඒ නිසා ඉස්සලා අපි කරන්නේ අර හිම්මෙන් එකතු කරලා එහෙන් මෙහෙට මෙහෙන් මෙහෙට දම දම මේකේ ගුණාත්මක වැඩි කරන්න බලනවා. ඒ ඇතින් බලනකොට මේ ප්‍රශ්නේ හොඳයි. ඒ නිසා මතක තියානින්න කෙලෙස් අඩු වුණොත් හිතේ ඒකාන්තයෙන්ම වෙන දේ තමයි නින්දට යන්නේ. නිර්වංශන්නයි ගෞරවනීය ස්වාමින් වහන්සේ අද ස්වාමීන් වහන්සේ සාමාන්‍යයෙන් දැන් භාවනාවේ යෙදී සිටියේදී හොඳ සතියෙන් හිස පහත් වෙනවා දැනෙනවා. ආපහු ඒ සතිය තිබෙද්දීම ඔළුව කෙලින් කෙනවත් දැනෙනවා. එහෙම තියේදී ආනාපාන සති භාවනාව කිරීමේදී ඒක නිදිමතක්ද එහෙම නැත්නම් සාමාන්‍ය සිද්ධියක්ද ඇත්තටම අමාරු පිට කෙනෙකුට ඒ වගේ විනිශ්චය කරන්න ওই දෙන තොරතුරු ටිකේ. පිට කෙනෙකුට ওই අහගෙන හිටියට එච්චර sannivedanayak එන්නේ නැහැ. ඒ නිසා මේක තමන්ම කරලා බලලා එක්ක මේක පිළිබඳව තව තොරතුරු ඕනේ. එහෙම නැත්නම් මේක නැවත නැවත කරලා බලන්න උරගා බලන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. නිින්ද ගිල නැත්තම්. නිින්ද ගියොත් උරගා බලන්න බෑ. ප්‍රත්‍යක්ෂ කරන්න බෑ. ඒ නිසා අපි අපිට උපක්‍රම තියෙන්න ඕනේ. මේ මනෝ විකාරයක්ද, හීනයක්ද, නින්දක්ද එහෙම නැත්නම් හිතේ අරමුණ නැතිවීම නිසා හිත ලීන භාවයට පත් වෙලාද කියලා. ඉතින් ඒක ගොඩක් පුහුණු කරපු කෙනා නම් පුහුණු කරපු එකනට ගොඩක් තොරතුරු තියෙනවා. ස්වාමීන් වහන්සේ දැන් හිස කෙලින් වෙනවත් එක්කම ආනාපාන සතිය ආයිත් දැනෙනවා. පහත් වෙනකොට ආනාපාන සතිය තියෙනවද කියන එක ඉස්සර දැනෙන්නේ නැහැ. නමුත් සතිය තියෙනවා හිස පහත් වෙනවා හිස පැත්තට හැරෙනවා. එහෙම. කෙලින් වෙනකොටත් සතිය තියෙනවා මේ දැන් මං හිස ඉස්සෙනවා. එතකොට ඒ සතිය තියෙනවා කියනවනේ නිදිමත පිළිබඳ චෝදනාවක් කරන්න බෑනේ. නිදිමත පිට කෙනෙකුට කතා කරන්න ඕනේ නැහැ. තමන්ගෙම ප්‍රකාශන වල ඒ සාක්කියම තියෙනවා සතිය තියෙනවා. හැබැයි ඉරියව්ව වැක්කිරනවා. ඉරියව්ව පවත්වන්න බෑ. ඒක වෙනම කතාවක්. අරමුණු තියෙනවා නැහැ. අර නිමිති තියෙනවා නැහැ. ඒ වෙනස වුණාට සතිය පවතිනවා නම් ඒක බොහොම සූක්ෂමව පුහුණු කරන්න ඕන දෙයක්, බහුලීගත කරන්න ඕන එකක්. කිරීමෙන්ම තමයි Tamanට එහෙම නැත්නම් ට්‍රයිල් ඇන්ඩ් එරර් මෙතඩ් එක වරද්ද වරද්ද කිරීමෙන්ම තමයි ඒකට ලොකු විශ්වාසයක් ඕනේ කිරීමෙන්ම තමයි Tamante එකේ සාතිකයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ අද උදේ පාරයන්ක භාවනාව ඔමින් අපි ඊගාවට දෙනවා අවස්ථාව දෙනවා. පොඩ්ඩක් ඉන්න කියන්න. අද උදේ පාරයන්ක භාවනාව කරමින් සිටන විට පාදවල සෙලවීමක් ඇතිවිය. එය මට හැඟී ගියේ සක්මන් භාවනාවට නැගිටීම සඳහා සංඥාවක් ලෙසිනි. නැගිට සක්මන් භාවනාවට ගියත් බාධා සිදුවිය. එසේ කිරීම නිවැරදිදයි පහදා දෙනසේක්වා. තෙරුවන් සරණයි. නෑ, ඇත්තට එහෙම මේ ඇඟ නලියවයි කියලා ඒකෙන් සංඥා ගන්න යන්න එපා. අපි කාලසටහන දීලා තියෙනවා. පරියන්කිට ගියන් පැයක් ඉන්න පරියන් ඉවරලා සක්මන්ට යන්න. එහෙම නැත්නම් මේ මේ ඇඟේ තියෙන මේ වෝලින්ස් නිමිති ගන්න පටන් අරගත්තොත් ඒක තන්නේ කර විකාරයක් වෙනවා. මේ ඇඟ කිසිසේත්ම භාවනාවට සහයෝගය දක්වන යන්ත්‍රයක් නෙවෙයි. මතක තියාගන්න ඇඟ තියෙන්නේ જાතිය බෝ කරන්න විතරයි. වෙන මොනම දෙයක්වත් එයා දන්නේ ඒක යන්ත්‍රේ. එච්චරයි තියෙන්නේ. ඉතින් අපි මේ මේ හිතුවක්කාරයා, මේ මෝඩ සහෝදරයා, මේ බූරුවා පාරට ගන්න නම් ඌට නාස්ලනු දාන්න ඕනේ. ඌට කුර ගහන්න ඕනේ. කෙවිතක් අතේ තියන තලන්න ඕනේ. ඒ නිසා එයා කිව්වොත් එහෙම දැම්පලයන් භාවනා කරන්න හරි කියලා අම්මූල අණුවක්. තන්නේ කර කෙලෙස්. ඒ නිසා ඒව මොනවාක්වත් ගණන් ගන්න එපා. ඇත්තට පහු වෙනකොට හොඳට තැදුනාම එහෙම ලාභයක් තියෙනවා. මුලදි කරන්න තියෙන්නේ උඹට මනාපයක් ඕන මේ වෙලාවේ වාඩ කරපන්, වාඩි වයන් මේ වෙලාවේ දක්පන් කරපන්. ආන්නේ විදිහට කරගෙන යන්න. ඒක 100%ක් හරියන්නේ නැහැ. නමුත් අඩු ගානේ අපි ශික්ෂාවක් ගරු කරා, සීලයක් පිටව ගත්තා. ඒ වෙනතන් අර සංඥාවව මේ සංඥාව කියලා Tamanට ඕන ඕන වෙලාවට යන්න පටන් අරගත්තොත් කිසිම ගුණයක් ඇති කරගන්න විශේෂයෙන් පිරිසක් එක්ක වැඩ කරනකොට එක එකන එක එක සංඥාවල් වලට වැඩ කරන ගත්තොත් කරන්න බෑ. ඒ නිසා ආධුනිකයන් වශයෙන් හොඳට මතක තියාගන්න කාලසටහන කරන එක තමයි වඩා හොඳ. අර මහත්ය කතා කරන්න. ඔව් වාඩි වෙලා කතා කරන්න. වාඩි වෙලා කතා කරන්න. ගරු ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ල ප්‍රශ්නට අදාළවයි මට තියෙන ප්‍රශ්නේ. මම ආනවාන සති භාවනාව කරගෙන යනකොට සතිය චුට්ටක්වත් අඩු වෙන්නේ කිසිම භාවනාව කිසිම අඩුවීමක් වෙන්නේ නමුත් මට නොදැනුවත් වුණා හිස පහත් වෙනවා. ආයේ නැවතත් එක්තරා ස්ථානයකට පාත් වුණාට පස්සේ නැවතත් හිස එසවෙනවා. එසෙවිලා ඒ එසවෙන වෙලාවේ ඊටාම හොඳ සැහැල්ලු ගතියක් ශරීරයට තේරෙනවා. හොඳ සැහැල්ලු ගතියක් තේරිලා ශරීරය නිකන් පා වෙනවා වගේ උඩ යනවා වගේ තේරෙනවා. මේ தත්ත්වය කුමක්ද කියලා මට පැහැදිලි කරලා දෙන්න. මේකෙදී ඇත්තටම අපිට වෙන දේ අපි දැනුවත්ව වෙනවා. නමුත් අපිට ඕන විදියට නෙවෙයි වෙන්නේ. අපිට අපි හිතපු දෙයක්වත් අපේ විනයාය පත්‍රයටත් නෙවෙයි. මේ වගේම ඒ වගේක් අපිට නිින්දදී වෙනවා අපි දන්නේ නැහැ. අපිට ප්‍රශ්නයක් නැහැ. දැන් නිින්දි නෙවෙයි අවදීදී සිද්ධ වෙනවා. එතකොට පේනවා මේ ශරීරය අපි කියන න්‍යාය පත්‍රය නෙවෙයි වැඩ කරන්නේ. අපිට ආණ්ඩු මට්ටු කරන්න බෑ. මේ මේ gedara නිවැසියා මම නෙවෙයි. විධායකයා මම නෙවෙයි. එයා වෙන කාගේදෝ නීතියට වැඩ කරන්නේ. මට හැබැයි නිරීක්ෂණ තනතුර තියෙනවා. මට බලන්න පුළුවන්. ඉතින් ඒ නිින්දදී නැතුව දැම්මේ මේ දේ දැනෙන එක කරදරයක් හිත කරදරයක් කරගත්තොත් අසපුරුෂ වෙනවා. අපිට කරන්න තියෙන්නේ භාවනා නිසා අපිට දැන් තොරතුරු ලැබෙනවා. ඒ තොරතුරු ගොඩාක් කල්යන්න ඕනේ ප්‍රයෝජනයක් පිටිට වැඩ ගන්න. ඒක නිසා තමයි දැනගන්න ඕනේ මේ වෙලාවට හිත පාත් වෙන්නෙත් මට ඕනකට නෙවෙයි. හිත නැගිටින්නෙත් මගේ ඕනකට නෙවෙයි. නමුත් මට වෙනත නැති තොරතුරු වගේක් ලැබෙන්න පටන් ගන්නවා. ඒ තොරතුරු තව තවත් දිගට ලැබීම සඳහා දිගට භාවනා කරනකොට ඒ තොරතුරු ලැබීමත් එක්කම ලැබෙන්න ලැබෙන්න ලැබෙන්න පාලනේ අත යටතට ලැබෙන ගතිය වැඩි. වැඩි වැඩියෙන් පාලනේ පාලන කිරීම ශක්තියක් එන්න පටන් ගන්නවා. ඒ නිසා මේකෙදී චිත්ත පීඩ ගන්න නැතුව මේ තොරතුරු හිත් කරදර ගන්න නැතුව තව තවත් වැඩිම පිංස කරගෙන යන්න අර පැහැදිලිව ප්‍රකාශ කරන විදිහට සතියේ අකණ්ඩ භාවය ගැන උනන්දු වෙන්න. කය එතකොට নানা ආකාර මේ උලඟට අහුවෙච්ච කෙහෙල් දැල්ලක් වගේ අඹ දැල්ලක් වගේ ඔහේ නලියන්න ගන්නවා. අපිට ඕන විදිහට කරන්නේ නැහැ. නමුත් සතිය තියෙන නිසා අපිට යම් ප්‍රමාණික පාලනයක් තියෙන නිසා සතිය ගැන හිතලා ශරීරේ වෙන දේවල් ශරීරයේ දැනුවට බාර දීලා කරගෙන යන එක තමයි හොඳම වැඩේ. භාවනාවේ විශේෂ නරකක්වත් විශේෂ නරක සංඥාවක්වත් අවමංගල්‍ය දර්ශනයක්වත් නෙමෙයි මේක සාමාන්‍ය දෙයක්. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා ආනාපාන සති භාවනාව කරගෙන යන අයකි. gederදී පැයක් පමණ ආනාපාන සති භාවනාව කරගෙන යන විට හුස්ම ඉහළ පහළ යන බව නොදැනියයි. එසේ වූ විට කල යුතු දේ පහදා දෙනෙමින් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. එතකොට මෙහි ආවට පස්සෙත් එහෙම වෙනවද කියන එක වැදගත් වෙනවා. කෙසේ නමුත් ආනපන නොදෙනී ගියාට සතිය ආනපන දැනීමත් එක්කම නැති වෙලා යනවද? නැත්තම් ආනපන තියෙනකොට සතිය මෙහෙමයි ආනපන නැති වුණත් පවතින සතිය මෙහෙමයි කියලා සතිය අඛණ්ඩ බවක් තියෙනවනම් ඒක සුද්ධ කරගන්න පුළුවන් නම් ඒක බොහොම වටිනවා. ඒ නිසා අපි ඉස්සල්ලා දඬුවටක් අල්ලලා ඉගෙනලා ඇවිදින්න ගන්නන බබාට දඬුවට අතහැරලා ඇවිදින්න ගන්නනවා වගේ ආනපන අල්ලගෙන ගිහිල්ලා ආනපනේ අතහැරලා යන්න පුරුදු කරනවා. නමුත් ඒක සතිය කැඩලා නැත්තම් දක්ෂයි. අන්න ඒ බවට සමීපව නිරීක්ෂණය කරන්න. සමීපව හදාරන්න. එතකොට තව තවත් සතිය වැඩි වෙන්න තියෙන ඊට වැඩි. ගෞණ්‍ය ස්වාමින් වහන්සේ මම දැන් මෙතන සිටවිල්ලෙන් උදෑසන භාවනාව ආරම්භ කළා. ආශ්වාසය ප්‍රශ්වාසය බලමින් ටික වේලාවක් ගත වෙද්දී ඉතා සෞම්‍ය හා මෘදු අයුරින් ආශ්වාස ප්‍රශ්වාසය ගෙවි ගියා. ඒ සමගම ඉදිරියේ හිස් බවක් දිස්විය. වරණ ඇතුළේ තියෙනවා දීර්ඝ සටහනක් මීට කලින් භාවනාවේදී මෙම හිස් බව ඇති වූ අතර එහිදී හිස් බව තුළ මුලින් දීප්තිමත් රන්වන් පැහැයක් පැහැයත් පසුව අඳුරු වර්ණ වලින් යුත් බලාකුල් පාවෙන ආසේ දිස්වීමක් සිදුවේ. අද දින එම අඳුරු වර්ණ දක්නට නොලැබුණි. ඒ වෙනුවට සුදු හා කහ පැහැති වර්ණන් එක දිගටම පැවතිනි. හිස් බව අවදීමත් ආශ්වාසය නොමැතිවීමත් එක විටම ඇති වූ ආසේය. ඇතුළතින් ආශ්වාසය සිදුවන්නාසේ දැනිනි. එහෙත් ඒ සාමාන්‍ය ආශ්වාස ක්‍රියාවලිය නොවිය. ගතට අපහසුාවක් දැනුනේ නැත. සිත සමාධියට පත් වූ වාසය ශරීරය යාන්තමින් සැලවෙන්නා වැනි විය. ඒ සමගම ඉදිරියේ ඇති හිස් බව ශරීරයට ඉදිරිපස විශාල ප්‍රදේශයක විය. එම හිස් බව තුළ සියුම් දූවිලි වැනි හා නූල් කැබලි වැනි දේ පාවෙන්නා සේදිස් විය. කය වරන් ඇතුලේ සෙවීමේ කැමැත්ත මත බැලූ විට ඇති බවක් නැත. නමුත් සෙලවන බව අනුව කය ඇති බව සිහිපත් විය. ස්වාමින් වහන්සේ මේ தત્ත්වය අද දින අද්දුටු නමුත් මීට මාස කිහිපයක සිට ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් මේ தත්වෙන් භාවනාවේදී අද්දුටිමි. මා කෙරේ අනුකම්පාවෙන් පහදා දෙන්න. හරි ඉස්සලගේ කිව්වාගේ අරමුණු පෙන්නිලා, සටහන් පෙන්නිලා, ආකාර පෙන්නිලා ක්‍රමයෙන් ගෙවිලා ගියත් සතිය කැඩලා නැහැ. සතිය දිගට යනවා. මේ බිම දිගේ ගිය ආශයන්තරා වේග කවල හිමීට වාතයට ගත්තට පස්සේ වාතේ මේ පොළවේ යනකොට වගේම සමබර භාවයක් අරගෙන ගමන යන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා ඉස්සල්ලා ඉස්සල්ලා මේ පොළවේ ගිය වාහනේ පොළවෙන් උස්සනකොට ඇඟ කිලිපොළනවා, දඟලනවා, ටිකක් කලබල වෙනවා. නමුත් පුරුදු වුණාට පස්සේ දන්නවා මේ වේග කැවෙනකොට දන්නවා දැන් මේක පොළවෙන් ඉස්සිලා මේ පාඨවි කොටසින් ඉස්සිලා වායෝ කොටසක සමබර වෙන්න හදනවා. ඒ වගේ තමයි ආස්වාද ප්‍රසවාසයෙන් ඉස්සිලා රූපේ ද්‍රව්‍ය වලින් ඉස්සිලා අරූපේ නැත්තම් රූපේ අභාව ප්‍රඥප්තිය අවකාශයේ පුරුදු වෙනවා. අවකාශයේ ඉන්න පුළුවන් පුරුදු බව පුරුදු කරනවා. ඉතින් මේක ගොඩක් පරිණාමයක් ගොඩක් පෙරලි අවස්ථාවක්. ඉතින් ඒක හුඟාකල් පුරුදු කරාට පස්සේ පේනවා අපි මෙතෙක්කල් භාවනා නොකර නොදැන හිටියට ඒ අරමුණක් නැතුව සමතුලිතව හිතට ඉන්න පුළුවන්කම ඒ හිතේදී අපි මෙතෙක් අත්දකව නැති අලුත් දෙයක්. අරමු නැති ජනේලයක් වගේ. මේක පුරුදු කෙරුවට පස්සේ තේනවා එතෙන් ගියාම අර ජීවිතේ මොනම දෙයකින්වත් ලබා ගන්න බැරි පිරිච්ච ගතියක්, සම්පත්‍ති කර ගතියක්, සන්තුෂ්ටි කර ගතියක් තියෙනවා. මේ වෙලාවේදී ඒක තාම එන්නේ නැහැ මොකද මේකට හුරු නැති නිසා. හොඳට හුරු කෙරුවට පස්සේ තේරෙනවා එතෙන්ට ගියාට පස්සේ කිසිම දෙයක අඩුවක් නැති අංග සම්පූර්ණ ගතියක් එන්න පටන් ගන්නවා. ඒ නිසා ඒ බවට එනකන් විශ්වාසයෙන් මේක භාවනා පිරිච්ච ගතියක් සාසනික සම්පත්‍ති කර ගතියක් වශයෙන් හුරු කරගන්න නිතර නිතර හුරු කරමින් බොහෝ වෙලා ඉඳලා ඒක සිද්ධි කරගන්න එක තමයි කරන්න තියෙන්නේ. ගෞණීය ස්වාමින් වහන්සේ මම පරයන්කේ වාඩි වී ආශ්වාස ප්‍රශ්වාස හුස්ම රැලි දෙස බලමි. මට විනාඩි 15කට වඩා එක ඉරියව්වක සිටිය නොහැක. ධනේශා කෙන්ඩාකැක්කම නිසා මා පරියන්කේ පැයක් ගත නොකර වේදනා ඉවසිය නොහැකි වූ විට නැගිට සක්මනට යාම සුදුසුද? උපදේශ පතමි. ඔබ වහන්සේ මට සමාවන සේක්වා. ටික ටික මුලින් මේ විනාඩි 15ක් ඉන්න පුළුවන් ගතිය Taman දැනට අත්දකලා තියෙන වාර්තා වෙලා තිනවා. අනිත් දවසේ හිතාගෙන යනවා ලෑස්තිලා යනවා විනාඩි 15න් එනවා. මම අද කොහොම හරි විනාඩි 17ක් ඉන්න බලනවා. 18ක් ඉන්න බලනවා 19ක් ඉන්න බලනවා කියලා පොඩ පොඩ පොඩ පොඩ දවසින් දවස දවසින් දවස යම් ප්‍රමාණයක වේදනා තිබුණත් අපහසුතා තිබුණත් ඒ අපහසුතා වේදනා මැද අර ගත්ත අදිෂ්ඨානයේ බලයට තව ටිකක් ආනපාන කරන්න ඕනේ කියලා වගේ බලනවා. ඊට පස්සේ ඉරියව් මාරු කරලා දැනගෙන මේක නිසා මම ඉරියව් මාරු කරන්න කියලා මාරු කරපස්සේ ආය ආනපානට දාලා බලනවා. ආන්නේ විදිහට කර කර යන්න පටන් අරගත්තොත් මේ වගේ නේවාසික භාවනා වැඩමුළුවකදී Tamanට අතවාසිය ගන්න පුළුවන්. නමුත් වේදනාව එනකොටම නැගිටලා යන්න පුරුදු කරගත්තොත් එnde එnde එnde හිත හුරතල් වෙනවා. ශරීරයත් හුරතල් වෙනවා. සටන පාවා දෙනවා. ඒ නිසා හුඟ බරල්ලන්න යන්න එපා. දවසින් දවස දවසින් දවස ටික ටික ටික ටික දියුණු කරගෙන ගිහිල්ලා මේ සතිපට්ඨාන ඇතුළේ මෙහිත පවත්තන්න ඉරියව්ව වෙනස් නොකරම ඉන්න පුළුවන් නම් හොඳයි. එහෙම නැත්නම් අඩු ගන්න ටිකක් වෙනස් කරලා හෝ පරියන්කෙන් නැගිටින්න නැතුව කරන්න පුළුවන් ගතිය වැඩි කරගන්න උත්සාහ කරන එක ප්‍රමාණීය වැඩි කිරීමට ගොඩක් උදව් වෙනවා. එකතරම පාවා දෙන්න එපා සතර. ගරුතර පින්වත් ස්වාමින් වහන්සේ රූප කර්මස්ථානය ගැන භාවනා කරන විට කය දෙස බලා අසුබය වැඩි වීමද ඊට අසුදුසුයි. මේ පැහැදිලි කර දෙන මෙන් ගෞරවණීයලා සිටිමි. ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යම කියලා දීලා තියෙන මේ ආනාපාන කරලා මොකද්ද වෙන්නේ කිව්වොත් අපිට විකල්ප හිතන්න පුළුවන්. මේ වගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන්. මෙහෙම මෙහෙම කරමු කියලා එක ගැන වචනයක්වත් කතා නොකර අරයා කොහොමද මෙයා කොහොමද කියලා විස්තර අහන්න ගියාම ඒක සාකච්ඡාව හරි පැත්තට මෙහෙවන්න බෑ මට. ඒ නිසා මට කියන්න දැනට මේ තියෙන විදිහට මේ මම දැන් මෙතන ඉන්නවා කියන එකෙන් පටන් අරගෙන මේ පද්ධතිය ඇතුලේ සිදුවෙන පිම්බීම හැකිලිම හෝ ආනපනෙක් කරුවද මොකද උනේ ඒක කරන්න බැරි නිසාද මේ යෝජනා කරන්න කියන්නේ ඉස්සර වෙලා කරපු එකේ වග විස්තර පොඩ්ඩක් දෙන්න පොරොන්දු වෙනවා නම් ඊටු හරිය මම වග කියනවා. ඒක පිළිබඳව මොනවක්වත් කියන්නේ නැතුව මේ තාම කතා කරපු නැති දේවල් අලුතෙන් මාතෘකා ගන්න ගත්තාම ඉතින් ගුණයක් පිරිසක් එක්ක ගන්න යමන ගමන යන්න අමාරු නිසා දැනට ආනාපාන සති කිරුවද නැද්ද කියන විස්තර පොඩ්ඩක් මට දෙන්න කියලා මං ඉල්ලීමක් කරනවා. පින්වත් ස්වාමින් වහන්සේ මට පුරුදු ඉන්නේ මේ ආරින්‍ය. මා සතර කමඨහන් කෙටියෙන් මෙනෙහි කර සතිපට්ඨාන භාවනාව අනුව දීගංවා අස්සසන්තෝ ආදි වශයෙන් දිගට මෙනෙහි කරනවා. එවිට සතිය මුඛ නිමිත්තේ පිහිටුවාගෙනයි කරන්නේ. හොඳට සතිය පිහිටනවා. සිත සමාධි වෙනවා. ඉන්පසු ආශ්වාසයේ ප්‍රශ්වාසයේ මුලැමැදාග මෙනෙහි කරමින් භාවනාව දිගට ගෙන යනවා. එවිට හොඳට ධාතු ලක්ෂණ පහළ වෙනවා. ඒ වාද රූප වශයෙන් මෙනෙහි කරමින් ආශ්වාසයත් ප්‍රශ්වාසයත් වෙන්වෙන්ව මෙනෙහි කරනවා. එවිට ආශ්වාසයත් ප්‍රශ්වාසයේ සංසිද්ධිය ඒ අතරතුර කිසිත් නොදැනී යන අවස්ථාවක් එනවා. ටික වේලාවකින් පසුව නැවතත් ආශ්වාස ප්‍රශ්වාසයේ වැටෙනවා. නැවත එම ආස්වාසයේ ප්‍රස්වාසයේ හිත පවත්වා ගනිමින් භාවනාව දිගට කරගෙන යනවා. මින්පසු කළ යුත්තේ කුමක්දයි පහදා දෙන මෙන් ගෞණී ඉල්ලා සිටිමි. ඒ විදිහට පරියන්කේ සමහරට මේ ගුණුව ගන්න පුළුවන් නම් පරියන්ක පොඩ පොඩ වැඩි කරන්න. වැඩි කරලා ඒ අවසානයේට හම් වෙන ආතම්පත් වෙනවා ආයානපණය විශ්ිනවා ආයතම්පත් වෙනවා ආයාවිශ්ිනවා කියනකොට ඒ මට්ටමේ මේ ඇවිස්සීම් තැම්පත් වීම බොහෝ ආර්ගානක් එක පරියන්කයක ඉන්න පුළුවන් නම් එන තල තුනකම සම්පූර්ණයෙන්ම වෙනස්. ඒ නිසා ඒ වගේ වෙනකොට ගොඩාක් එක සැරේ පරියන්කේ පැය කරපු එකන පැයකමාර දෙක කරන්න යන්නේ නැතුව පැය විනාඩි 5 පුරුදු කරන්න විනාඩි 10 පුරුදු කරන්න ඒකලේ අවසාන විනාඩි 5 10 සිදුවෙන දේ වරක ඇවිස්සෙනවා වරක තැම්පත් වෙනවා මේ தත්ත්වයටදී මැදහත් හිතක් ඇතුව නොසලෙන හිතක් ඇතුව වෙලාව පොඩ්ඩක් වැඩි කරන්න සුදුසුයි කියන එක තමයි යෝජනා කරන්න තියෙන්නේ. ගත්තර ස්වාමින් වහන්සේ මම භාවනාව භාවනාවට ආධුනික කෙනෙක් වෙමි. පසුගිය දින දෙක තුලදීම පරයන්ක භාවනාවේදී ආනාපාන සතිය දිගට පවත්වා ගැනීම මාහට අසීරු කරණක් විය. ඊතා සුළු මොහොතකින් විතර්ක සිතිවිලි නිසා භාවනාව නතර කර සිතට පිටක් නැතුව සිටීමේ. එහෙත් ඔබ වහන්සේ ඊයේ 24 වෙනිදා ධර්මදේශනාවේදී දුන් භාවනා කමඨහන් නිසා මාහට පරයන්ක භාවනාවේ ප්‍රගතියක් ඇතිවීම ගැන ඔබ වහන්සේට පුණ්‍යානුමෝදනා කරමින් සතුටින් ප්‍රකාශ කරමි. පරයන්ක භාවනාව වැඩි දියුණු කර ගැනීමට මෙවැනි සරල උපදෙස් ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. හොඳයි අපි ඒක නිසා හැමදාම දවසකට ධර්ම දේශනා වාරයක් තියෙනවා පුළුවන් තරම් ඒක අත්ලක් වේවා කියන අදහසින් ඉතින් මේ විදිහට දෙක සම්බන්ධ කරගෙන ඉදිරියට යන්න කියලා ආරාධනා කරන්න පුළුවන්. තිරුවන් සරණයි ගෞණ්‍ය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේදී ආනාපානයට ආනාපානය යටපත් කරමින් ඇතිවන තදවීම කම්පන ගති කැරකී යන ස්වභාවය දැන්න ශබ්ද හා සිතවිලි මහත් පීඩාවක් බව දැන්නේ. මේවායේ එකිනෙකට වෙනස් බව අනිත්‍ය ලෙසද පීඩාවට පත්වීම දුක ලෙසද දැනේ. එවිට ඇතිවන අසරණ බව අනාත්මය ලෙස හැඟේ. මේ අයුරින්ම සිතීම නිවැරදිදයි පහදා දෙන සේක්වා. තෙරුවන් සරණයි. ඔය මේ විදිහට කල්පනා කරනකොට වැඩි වැඩියෙන් භාවනා කරන ධෛර්ය වෙනවනම් වැඩි වැඩියට ඉඳගෙන ඉඳ කරගෙන යන ධෛර්යය එනවනම් ඒක සත්පුරුෂ හිතවිල්ලක් ප්‍රඥා ගෝචර හිතවිල්ලක්. ඒක නිසා මේ විදිහට කල්පනා කිරීමෙන් ලැබෙන අත්වාසිය ගැන හිතලා වැඩි වැඩියෙන් ධෛර්ය වෙලා භාවනා කරන්න කියලා තමයි කියන්නේ. ගරුතර ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට নমස්කාර කරමි. මා අද දින උදෑසන 3:30ට පමණ සක්මන් භාවනාවේ යෙදුණෙමි. විනාඩි 45ක පමණ කාලයක් ගතවන විට මාගේ නාසයේ අග කෙළවර යම් සංඥාවක් ඇතිවන අතරම ආශ්වාස ප්‍රශ්වාසයේද දැනුනි. මේ ආකාරයට කකුල් පොළවේ ස්පර්ශ වීමත් ආශ්වාස ප්‍රශ්වාසයත් වරින් වර අද්දුටු වෙමි. නාසයේ අග සංඥාව ඒ ආකාරයටම පැවතුන අතර විනාඩි 5ක පමණ කාලයකදී ඇස් පියවීමේ අවශ්‍යතාවයක් දැනුනි. ඒ සමග මා සක්මන් මළුව කෙළවර ගල මත වාඩි වී පරයන්ක භාවනාවේ යෙදුණෙමි. මෙසේ යෙදෙන අතර අත්පා ලිහිල් වී නාසයේ කෙළවර තිබූ සංඥාව නාසයේ මුල කෙළවර ඇස අසල තදින් දැනුනි. ඒ නාම ඒ නාම මා ඉදිරියේ නොයෙකුත් රූප මැවුණු අතර මා ඒවා ගණනකට නොගෙන භාවනාවේ යෙදුණෙමි. එවර ශරීරයේ තනින් තන වේදනාවක් හටගැනුනි. ඒවාද වේදනාවක් ලෙස මෙනෙහි කිරීමේදී නැති වී ගිය අතර මාහට කන අසල විශාල ශබ්දයක් හටගැනිනි. ඒද මායාවක් ලෙසගෙන භාවනාවේ යෙදුණු අතර මාහට ශරීරයේ කෘත්‍ය සඳහා දැඩි අවශ්‍යතාවයක් පැන නැගිනි. මා ඊට බිය වී ඇස්තර පීවි තත්වයට පැමිණ නැගී සිටියෙමි. එවිට වේලාව පහ පහ වී තිබිනි. මා පසුව නිදන කාමරය වෙත යාමේදී ශාරීරික අවශ්‍යතාවයේද මුලාවක් බව දැනුනි. මෙහිදී මා ක්‍රියා කළ ආකාරය නිවැරදිදයි පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිවන් සුව අත් වේවායි ප්‍රාර්ථනා කරමි. කොහමද ඒව පිළිබඳව විස්තර Taman දන්න ගතිය සටහන් කරන්න පුළුවන් ගතිය හැම වෙලාවෙම ලාභෙට හිටිනවා. කොච්චර වැරද්දක් කරත් කමන්නේ වැරද්දේ ප්‍රමාණය දන්නවනේ. පහු වෙනකොට පහු වෙනකොට ඒක Tamanට මේ මේ මුලාවල් හැමදාම කරන්න බෑ. එළ පළවෙනි දවසේ දෙවෙනි දවසේ වෙනකොට ඒකට අහුණාට ප්‍රශ්නයක් නැහැ. මම මේ අහුනේ මගේ හිතීමේ මුලාවට කියලා දන්නවනම් එන්නේ එන්නේ එන්නේ තමන්ගේ ප්‍රകൃතිය ප්‍රත්‍යක්ෂ වැඩි වෙනවා. ඒ නිසා මුලදී ඒක බැලූ බැල්මට පේන්නේ පෞරුෂත්වයේ දුර්ලභමක් විදියට. එහෙම නැත්නම් අත්තරද්දක් විදියට. නමුත් ඒක දන්නකම නිසා ඒක වාර්තා කරන්න පුළුවන්කම නිසා ඒකේ අතවාසිය තමයි ලැබෙනවා. ඒ නිසා අවසානයේ මේක හොඳක් විදියට තමයි කියන්නේ. ගරු ස්වාමින් වහන්සේ මම ප්‍රථම වතාවට අටසිල් සමාදන් වූ අයෙක්මි. ඔබ වහන්සේගේ උපදෙස් අනුව සක්මාන් භාවනාවේ යෙදුණෙමි. ප්‍රථමයෙන් සාමාන්‍ය ගමනින් විනාඩි 5ක් පමණ ඇවිද්දෙමි. ඉන්පසුව පාදයේ බිම වදින විටම වම දකුණ වශයෙන් මෙනෙහි කළෙමි. ක්‍රමයෙන් දිගටම භාවනාව කරගෙන යාමේදී තබන පියවරවල යම් ගණන් කීමක් වැටුණ සිදුව හොත් එය ඵලදායි වේයයි මට සිතුණි. ඒ අනුව මම 1යි දකුණු 1යි මම 2යි දකුණු 2යි වශයෙන් සතිය පිහිටුවා සක්මනෙහි යෙදුණෙමි. දැනට මෙසේ සක්මන් කිරීම අපහසු බවක් තිබෙන අතර ඉදිරියේදී මෙසේ නිවැරදිව ගණන් කිරී තැබීමට හැකියවනු ඇතැයි විශ්වාස කරමි. එසේ සක්මන් භාවනාවේ යෙදීම නිවැරදිදයි ඔබ වහන්සේගෙන් දෙපා නමෙද කාරණික ඉල්ලා සිටිමි. වරදක් ඇතොත් සමාවන සේක්වා. තිරුවන් සරණයි. තම අපහසුටපත් වෙලා තියෙනවනම් අනුමත කරන්න බෑ. තමන් මේ ගත්ත උපක්‍රම නිසා තමන් ගමන පහසුවක් ධෛර්යයක් උනන්දුවක් තියනවා හොඳයි. නමුත් මේක විශ්ිකරන්න වටින්නේ නැහැ. මොකද මේ දේ හරි නෑ කියලා හරි තේරුම් ගත්තනේ. ඒක ලොකු දෙයක්. මේව කරන එක හොඳ නෑ කියලා තේරුම් අරගත්තට පස්සේ ආය අපි ගිනි පෙල්ලෙන් බැට කාපු මිනිස්සයා කන මැදිරියටත් බය වෙනවා වගේ ඊට පස්සේ නොකර ඉන්නේ. ඒ නිසා මේ කරපු එකේ දෝෂයක් නෑ. නමුත් අපහසුවටපත් වෙලා තියෙනවා මේකෙන් ප්‍රයෝජනක් වෙලා නෑ කියන එකයි කියන්නේ. ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී මට මේ කරුණු නිරීක්ෂණය විය. එනම් ගමනේදී එක් පාදයක් පොළවෙන් එසවීම ඉදිරියට යාම නැවත පොළවේ තැබීම සිදුවේ. අනෙක් පාදයට එසේ සිදු බව සිදුවේ. නමුත් සතිය වරන් ඇතුළේ මෙනෙහි කිරීම පීඩන්නේ පොළොව මත පය තබන අවස්ථාවේ පමණකි. සක්මන් භාවනාවේදී අනෙක් අවස්ථාවන් දෙක එනම් පාදයේ පොළවෙන් එසීම හා ඉදිරියට ගමන් කිරීම පිළිබඳව සතිය වරන් ඇතුළු මෙනෙහි කිරීම සුදුසුදයි පැහැදිලි කර දෙන මෙන් ඔබ වහන්සේගෙන් කාරණක ඉල්ලමි. තෙරුවන් සරණයි. මෙනෙහි කරත් නැතත් තමයි වැටෙනවනම් සටන දිනු. හිත පිට යනවනම් තමයි අපි මෙනෙහි කිරීම කරන්නේ. ඊට පස්සේ හොඳට වැඩේට හුරු වුණාට පස්සේ මෙනෙහි නොකරම මේ තබන අවස්ථාව, මේ තබපික උස්සන අවස්ථාව, මේක යවන අවස්ථාව කියලා වැටෙන්න ගන්න. ඉතින් ඒක තව තවත් උනන්දු කරවීම සඳහා අවශ්‍ය නම් මෙනෙහි කරන්න. මෙනෙහි නොකරත් තොරතුරු දැකලා ඒතරතුරු මේකේ වාර්තාගත කරන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම හිත ඉස්සරහට යනවා. ඒ නිසා ඒ ඒ ක්‍රමය හොඳයි කියලා කියන්න පුළුවන්. තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ මා පරයන්ක භාවනාවේ යෙදුණු ඊයේ රාත්‍රී කාලයේ සතිය හොඳින් පැවතුණි. ටික වේලාවකින් මාගේ මුහුණ රත් වී ඉන්පසු එම රස්නය මුළු ශරීරය පුරා පැතිරුණි. මට දැනුනේ මාගේ ශරීරයේ දිවි ගියාසේය. ඉන්පසු මාගේ ඇසිපිය සැලෙනු දැනි මා පරයන්කෙන් මිදුණෙමි. මේ වන විට විනාඩි 45ක් පමණ ගත වී තිබුණි. මේ කුමන තත්වයක්ද? තිරුවන් සරණයි. මේක තව හොඳට පෙන්වන්න ඉස්සර වෙලා කලබල වෙලා තියෙන ගතිය පේන්න තියෙන්නේ. මේ රත් වීම, සීසල වීම, සැලෙන ගතිය, කම්පට චංචල ගතිය, ධාතුන් කතා කරන භාෂාව. ඉතින් මේක ඇහැ සැලෙනවා, බඩ රත් වෙනවා කිව්වම ආයෙසර බොළඳ වෙනවා. එචත් සැලෙන බව, සැලෙන ගතිය, සැලෙන ස්වභාව වශයෙන් මිස ඇහැ සැරෙනවා, කට සැරෙනවා, බඩ සැරෙනවා කියන්නේ යන්නේ නැතුව ඉන්න පුළුවන් නම් දක්ෂයි. රත් වෙන ගතිය, රත් වෙන ස්වභාවය, රත් වෙන භාවය හැර මේ මූණ රත් වෙනවා, බඩ රත් වෙනවා, කය රත් වෙනවා කියන එක අයින් කරගෙන යන්න පුළුවන් නම් හොඳයි. ඒකවල ධාතුන්ගේ ක්‍රියාකාරීත්වයේ බාධාවකින් තොරව සිටි වෙනවා. ශරීරාංගයකට දාපු ගමන් බය වෙනවා. දාපු ගමන් සැලෙනවා. දාපු ගමන් ආතතිගත වෙනවා හිත. ඒ නිසා ශරීරාංග වලට දාන්න නැතුව ඒ භාව ස්වභාව වශයෙන් දකින්න යන්න පුළුවන් නම් මේ අවස්ථාවේදී භාවනාවට ධෛර්යයක් අනුග්‍රහයක් කරන්න පුළුවන්. භාවනා අධ්‍යක්ෂින් කාරණා හයක් යටතේ විස්තර වෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවේදීත් වරණතුළු පිම්බීම හා හැකිලිම සක්මන් භාවනාවේදීත් අරමුණේ සිත ඍජුව පවත්වා ගැනීමට සිතවිලි නිසා අපෝසත් වේ. සිතවිලි පහස්සාදාන ආයුරින් ජය ගැනීමට උත්සාහ කරමි. සමහර විට සිතවිලි පැමිණ යන හැටි බලා සිටිය හැකිය. එමගින් අරමුණේ සිත පිහිටුවා ගැනීමට බාධාාවක් නැහැ. දෙවනි කාරණේ එසේ නොහැකි වූ නොහැකි වූ විට සිතවිල්ලක් සිතනවා අරමුණු කරනවා සැලසුම් කරනවා ආදි වශයෙන් මෙනෙහි කිරීම මෙනෙහි කරමි. මෙමගින් බොහෝ විට සිතවිලි කීකරුවේ නැවත මතුවත් ළඟ ළඟ සිතවිලි ඇති නොවේ. පරතරය දිගුවේ. කමට කමඨානේ සිත යන්නට යා හැක. තුන්වෙනි කාරණය සමහර දවස්වල සිතවිලි මෙමගින්ද කීකරු නොවේ. පහව නොයයි. විශේෂයෙන් සක්මනේදීය. එවිට සිතවිල්ලක් මම නොවේයි, සිතවිල්ලක් දකුණ නොවේයි ආදි වශයෙන් ටික වේලාවකින් මගහැරියයි. මේ අවස්ථාවේ කමඨහන මුල සිට පටන් ගනිමි. හතරවෙනි කාරණය එසේත් නොවන අවස්ථාවල නතර වී හිසේ සිට පාදාන්තය දක්වා කාය දෙස මෙනෙහි කරමි. එවිට සිතිල්ල නැතිවයයි. මේ සිතිවිල්ල වශයෙන් යටපත් කිරීම බව වෙන නිසා ඒ ගැන වඩා උනන්දුවක් නොදක්වමි. මෙවිට සිතිවිලි පහව ගියහොත් කමඨහන නැවත මුල සිට ආරම්භ කරමි. පස්වෙනි කාරණේ එදිනදා ජීවිතයේදී සංවේග හෝ සිත ගැටලුවක පැටලී සිටන විට නිදහස් තැනකට බොස් වාඩි වී කය ස්පර්ශ වන තැන දෙස බලා සිටිමි. වරාන් ඇතුලේ බොහෝ විට පුටුවක. කායට සිත කරා පැමිණ විට දැනෙනවා දැනෙනවා ලෙස මෙනෙහි කරමි. එවිට පිම්බීමේ හැකිලීමේ අරමුණට පැමිණ හෝ ඍජුවම හිස්තැනට මනස පිහිටේ. ඒ ටික වේලාවක් මනස රැඳී තිබී ශබ්දයක් හෝ වෙනස් සිතුවිල්ලකින් සිත තිගැස්සී නැවත නිදැසට යයි. සමහර විට කයේ ස්පර්ශ වන ස්ථානවල නැවත සිත පැමිණි චක්‍රයක් ලෙස මේ සිදුවේ. එවිට සිතුවිලි වෙලාගත් ආශිර්වාදයක් ලෙස දකිමි. සමා වෙන්න වෙස්වලාගත් ආශිර්වාදයක් දෙස දකිමි. හයවෙනි කාරණය විවේකී පරිසරවලදී රූප, ශබ්ද, ගන්ධ, රස ආදී අරමුණු ලැබීමෙන් එම ඉන්ද්‍රිය කිති කැවි ගොස් අනු දැනුම පහළ වී ඒ හරහා සිතුවිලි ඇතිව නිහඬව යන සැටිද දැర్శණය වේ. ඉදිරි මඟට උපදෙස් දෙන්න. ඔබ වහන්සේ ධර්මදේශනා අවසන් කරන්නේ සියලු දෙනාට සැනසීම ලැබේවා යන ප්‍රකාශයෙනි. සත්‍ය ලෙසම එයට මනස හුරු වීමෙන් පවතී. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේ කියලා තියෙන විදිහට හිතවිලි පිළිබඳ සෑහෙන පාලනයක් නතු භාවයක් ඇවිල්ලා තියෙනවා. නමුත් මේ එකට වැඩි එකක් හොඳයි කියන්න බෑ. මොකද එක එක වෙලාවල වලට එක එක උපක්‍රම කරන්න තියෙනවා. ඒ නිසා මේ විදිහට පොඩි අතවාසියක් අමුණාට පස්සේ නිතිපතා භාවනා කරනකොට ඒ Taman tabu පියවරත් ලැබිච්ච වාසියත් අදිෂ්ඨාන ශක්තිය බින්ස හිටිනවා. චිත්ත ශක්තිය වැඩෙන්න උදව් වෙනවා. ඉතින් මේක කරලා කරලා කරලා තමයි ඒ තැනට ස්ථානෝචිතව මොකද්ද කරන්න ඕන කියලා දැනගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ විදිහට කටයුතු කරන්න හම්බ වෙච්ච තැන, හම්බ වෙච්ච වෙලාව පූජනීය ස්ථාන බවට පත් වෙනවා. ඕනම තැනක අපේ ජීවිතේ මේ වගේ බරපතල ප්‍රශ්නයක් ජය ගන්න පුළුවන් නම් එතන අපි පූජනීයත්වයට පත් කරනවා. ඒ නිසා පුළුවන් තරම් ඒක මේ හම්බ වෙච්ච අතවාසිය, හම්බ වෙච්ච මේ කීකරු ගතිය නැවත නැවත පාවිච්චි කරලා ජයග්‍රාහියන්ගෙන් වැඩි කළා හිතවිලි ඔය ආවට හිතවිලට කොන්දක් නැහැ. මොනම හිතවිලට කොඳුයට පෙලක් නැහැ. භාවනා කරන යෝගාවචරය නැගිටට පස්සේ හිතවිලි නිකම්ම මේ අලකොල්ල ලන්දක් වාගේ, ගැරඩි හැවක් වාගේ දුර්වල වෙන්න පටන් ගන්නවා. ඒක පටන් ගන්නේ ඔයගේ තරංගයක් දීලා හඬු කරලා මූණට මූණ උරුට්ටු වෙලා තමයි එන්නේ. එහෙම නැතුව කාටවත් ජය ගන්න බෑ. මේක නිසා මේ හොඳ මූණට මූණ කරන සටනක් වගේම ජයග්‍රහණයක් පෙනිපෙනී කරන සටනක් වගේ තමයි පේලා තියෙන්නේ. ගරු ස්වාමීනි අප නේවාසික භාවනාව තුළ ඒ ඒ අවස්ථාවේ පරයන්ක හා සක්මන ඇරඹීම හා අවසානයේ ස්ථාවර කරගන්නේ කෙසේදයි දැනුවත් කරන්නේ නම් මැනවි. ත්වන් සරණයි. ආයිත් කියන්නේ ප්‍රශ්නේ අප නේවාසික භාවනාව තුළ ඒ ඒ අවස්ථාවේ පරයන්ක හා සක්මන් ඇරඹීම හා අවසානය ස්ථාවර කරගන්නේ කෙසේදයි දැනුවත් කරන්නේ නම් මැනවි. පැහැදිලි නෑ මට පේන්නේ හරියට gediya ගහන්න කියන වගේ කතාවක් මට ඇහි. මේ මේ වෙලාවට සංඥා කරන්න කියන වගේ ඉල්ලීමක් එහෙම නැත්නම් මොකද්ද කියවෙන්නේ කියලා තේරෙන්නේ නෑ. මොකද්ද ස්ථාවර කරනවා කියලා කියන්නේ. එනිසා කැමති කෙනෙක් ඒ තමන් කාන්තාවක්ෂේ නම් කාන්තා නායිකාවට පුරුෂ පක්ෂේ නම් නායකවට කියන්නේ මේකට දෙන්න පුළුවන් අනුග්‍රහය මොකද්ද? හරියට ඔක්කොම එළ වෙලාවට වාඩි වෙන එකද මේ කියන්නේ නැත්නම් හැම වෙලාවෙම එකට gediya ගන්න එකද මේ කියන්නේ? මොකද්ද මේ කියන්නේ කියන එක පොඩ්ඩක් විස්තර කරන්න කියලා. නැත්තම් ප්‍රශ්න පැහැදිලිවම දීතාව. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සතිය තුල සිත පවත්ද්දී හුස්ම රැල්ල කැරකෙන්නාසේ වන්නේ කුමක් නිසාදයි කර්ණාවෙන් පාදා දෙන්න ඉස්සලා ඉල්ලා සිටිමි. තිරුවන් සරණයි. ඒක වායෝ ධාතුවේ ස්වરૂපය. ඉතින් අපිට ඇත්තනම් බලන්න ඕනේ ස්වરૂපේ නම් බලන්න ඕනේ. මේවා ප්‍රශ්න කරගන්න යන්න එපා. තොරතුරු ලැබීම කිසි වෙලාවකට චිත්ත පීඩාවක් කරගන්න එපා. හිත කරදර ගන්න එපා. මේ පේන හැමදේම බනක් කියන්නේ හදන්නේ. ඇයි එහෙම වෙන්නේ? ඇයි මෙහෙම කියලා අහන්න අයිතිය යෝගාවචරයට නැහැ. ඒ වෙන දේ ඇත්තටම සිදු වෙනවද කියලා බලන ප්‍රත්‍යක්ෂ වශයෙන්ම ඒ හැම එකක්ම Tamanට කුසලතාවයක් වෙනවා දක්ෂතාවයක් වෙනවා. ඇයි කියලා අහන එක නාස්තික ප්‍රශ්නයක්. ලිඛිත ප්‍රශ්නය පමණයි. අපි පැයකට වැඩිය පොඩ්ඩක් වෙලා ආරම්භ තිනවා. ප්‍රශ්න ඉච්චරම නරක ප්‍රශ්නේ පොදුවේ බලනකොට හොඳයි කාටත් වගේ ඇසරවන සුළුයි. ආයිතින් ඊට අමතරව තව සක්මන් බාහනට යන්න ඉස්සලා හොඳයි මයික් එක පිටත් කරන්න පිටිපස්සට. අවසරයි ස්වාමීන් වහන්සේ මම එදිනදා ජීවිතයේදී සතිය පුහුණු වීම තමයි ප්‍රායෝගිකව කරන්නේ. දැන් මේතරේ වැඩමුළුවට සහභාගී වෙනකොට ගමන් මාර්ගයේදී මම දෙපාරක් වැටුණා ලිස්සලා. ඒතර පළවෙනි පාර ලිස්සලා වැටුණා. කිසිම සිතවිල්ලක් තිබ්බේ නැහැ. ඒ ආපහු යනකොට ආයි දෙවෙනි පාරත් ලිස්සලා වැටුණා. ඒ වෙලාවේ සුළු වේදනාවකුත් දැනුණා. ඉතින් ඒ වැටිච්ච දෙපාරම මට ලැජ්ජාවක් පසුතැවිල්ලක් තිබ්බේ නැහැ. මොකද මාත් එක්ක කවුරුත් හිටියේ නැහැ. තනියමයි මම. ලැජ්ජාව පසුතැවිල්ලක් මොකුත් තිබ්බෙත් නැහැ. ඊට පස්සේ අර ලිස්සලා වැටුණා ඒ සෙරප් වල ගෙවීමේ හරි DSL ඒ පාරේ තිබ්බ නිසා වෙන සැකයක් තිබ්බෙත් නැහැ. බියක් ඉපදුනේත් නැහැ. එතකොට මට හටගත්ත සිතුවිල්ල මොකද්ද කියන එක පිළිබඳ මොකද ලැජ්ජාව පස්සවිල්ලක් නිසා වෛරයේ සිටවිල්ලක් ආවෙත් නැහැ. බියක් තැකක් තිබ්බෙත් නැහැ. එතකොට මේ හත ගන්න සිටවිල්ල මොකද්ද කියන එක තමයි ස්වාමීන් වහන්සේ කියන ගැටේ. මදි තොරතුරු අනුව මට කියන්න බෑ හිතවිල්ලක් හට ගත්තයි කියලා විශ්වාසද? ඔව් දැන් ඒක නිසානේ මම ගිහිල්ලා අන්තර කිව්වේ වැටුණා කියලා. ඔව්. එතකොට මට අර වැටිච්ච වෙලාවේ කවුරුත් මගේ වටපිටා හිටියේ නැතිඳ ලැජ්ජාව වගේ සිතුවිල්ලක් නෙමෙයි ආයේ. පසුතැවිලි වැටුණා කියලා මට පසුතැවිල්ලක්වත් තිබ්බේ නැහැ. ඒකට වාර්තා කිරීමෙන් මොකද්ද අපේක්ෂා කරන්නේ? නැත්නම් වාර්තා කරාට පස්සේ මොකද්ද සිද්ධ වුනේ? නෑ එතකොට එහෙම වෙලත් අයි මම ගිහිල්ලා ඒක තව කාට හරි කිව්වනේ මම වැටුණා කියලා. ඒක තමයි නොකල යුත්තේ. ඒකට බුදුරජාණන්සේ කියලා තියෙනවා අභිවදනය කරන්න එපා. තව කෙනෙක් බනවන්න එපා. තව කෙනෙක් බනවනවා කියලා කියන්නේ අනවශ්‍ය ප්‍රශ්නයක්. තමන්න පුළුවන් නම් මුවින් නොබැන ඉන්නවයි කියලා වචනයක් තියෙනවා. කියන්නේ යමක් තියෙනවා නමුත් කතා නොකර නිකන් ඉන්නවා. මොකද ඒකෙන් වෙන්නේ පරිසරයේ මේ ඇවිස්සෙන එකනේ. ඉතින් ඒක එක සැරේ නතර කරන්න අමාරුයි. මේ වගේ හරි ප්‍රශ්න කරන එක හොඳයි. ඉතින් අනිත් දවසේ කරන්න තියෙන්නේ පැත්තක් කෑවත් අඬ කෑ ගහන්න එපා ඊටත් වැඩිය දුක්ඛිත කෙනෙකුට කියන්න තියෙන. මේ මනුස්සයා තවත් දුක් වෙනවා. මේ මනුස්සයා කරන්න දෙයක්වත් නැහැ. ඉතින් අපි ඒතියෙද්දිත් කතා කරන එක තමයි අපේ තියෙන ඒ හිතේ හැටි. මේ ප්‍රශ්න කරන්නේත් මම දන්නවා අවංක උත්සාහයකට කියලා. ඉතින් ඒ නිසා අපිට මොනවා හරි මේ දෙමලිච්චෝ වගේ කච කච කච කච කකා ඉන්න තියෙනවනම් හරි මේ කණ්ඩායම හැංගීමක් තියෙනවා. බුදුජානනාංශයේ දේශනා කරලා තියෙනවා අරණ්‍ය වාසී වෙනකොට මුලක්කයි හිතල සර්පෙක් කෑවොත් කෑවට පස්සේ කෑ ගැහුවට කවුරුත් උදව් කරන්න නැතිකම තමයි අරණ්‍ය තියෙන ලාභේ. උමරන ඉවරයි. මුලක් කියලා හිතලා අඩිය දින සර්පෙක්ගේ උකනවා. ගෑගහුවට කවුරක්වත් නැහැ. ඊට පස්සේ කලබල වෙන්න දෙයක් නැහැ. එහෙම නැත්නම් වෙන දෙයක හැප්පිලා වැටෙනවා. පෙල්ල කඩලා යනවා. කවුද ඉන්නේ? මේක තමයි කැලේ ජීවත් වෙන එකේ තියෙන උදාාර සැපත. අපි එමනේ ෆස්ට් එඩ් පෙට්ටි හොයනවා. නයින් කාපුවාම විස බෙහෙත් කිරිස තියාගෙන ඉන්නවා. ටෙලිෆෝන් තියාගෙන ඉන්නවා දොස්තරට කතා කරන්න. ඉතින් ඒකල කියනවා බෝඩ් එකේ ඉලක්කමකුත් ගහන යෝගාවචරය කියලා පපුවේ පච්චකුත් කොටාගෙන ඉන්නවා. විකාරයි. ඒ නිසා අපිට ලොකු සාංශ කිව්වලු අර මේ සෝ මේ පියතේන්ට අපි වෙනුවෙන් තව කෙනෙක් ඉපදිලා නැහැ පියසෙන ලෝකේ කිව්වලු. මේ අපිට වතුර දිභාවනකට වතුර දෙන්න, කැම දෙනකොට කැම දෙන්න, එහෙම නැත්නම් අම්මා කියන තාත්තා කියන කවුරක්වත් නැහැ මේ ලෝකේ. අපි හින්නවයි කියලා හිතුවොත් තමයි දුක. මෙච්චර කන්න බොන්න දීලා ඔක්කොම කරලා අනේ බලන්න කවුරක්වත් මට නැහෙනි කියලා හිතෙනවා දරුවෝ ඇති කරපු එක. බුදුහාම කියනවා පුත්තු ඉන්න එක පුතුන් නිසා දුක් වෙනවා කියලා. නිසා කාටවත් කියන්න තරම් උදව් කරන්න පුළුවන් එකෙක් නැහැ මේ ලෝකේ. අනිත් එක අපිට වැඩිය කනගාටුවෙන් ඉන්නේ දුකේ. මොකෙක් කරි ඉන්නවනම් අත උසන්න බලන්න මේ කන දුක් ගන්න පුළුවන් එකෙක් ඉන්නවනම් මේකේ. Tamange යාමුවත් බේර ගන්න බැරුව ඉන්නේ. ඒ නිසා අපිට ඒ වුණාට හිතනවා ගිහිල්ලා කියන්න ඕනේ. කාට හරි දැන් කිව්වේ නැත්නම් නිය යුතුයකමක් නෙවෙයි වගේ පත්‍රකාරයෝ කියන්නේ ඒකෙම ජොබ් එක හම්බ කරන කණයක් උනේ. කවුරු කොහරි ලේසලා වැටුණත් මෙයා විජහාට පත්‍ර වර්තාවක් දාන. අර මරණ පරීක්ෂක කෙනෙක් හිටියේ අපේ ඉස්සර සභාවේදී හැමදාම රැට කෝල්ලයක් දානවලු මරණ පරීක්ෂකතුමා හදිසි මරණයම සිද්ධ වෙලා නැද්ද කියලා අහනවා. මොකද පත්‍රේ දාන්න දෙයක් නැහැ. උට ගාණක් හොයාගන්න බෑනේ. ඉතින් අපිත් බලනකොට ප්‍රධාන පුවත්පත් වාර්තාකාරයෝ අපිත් වැඩේ මොනවා හරි බලලා කාට හරි කියන එක මේ ප්‍රවෘත්ති ඔක්කොම අහලා තියෙද්දිත් මෙයා අහපු ප්‍රවෘත්ති අනිත් එකනට කියනවා. ඔබ දන්නේ නැහනේ අර මනුස්සයට කන කන්දොස් කිරියා මේ අහලා ඉවරන විතරයි. ඒකම තව කෙනෙක් ඇවිල්ලා තව කෙනෙකුට කියනවා. අර අර නව කතාවේ මෙහෙම තිබ්බයි කියලා දෙන්නම නව කතාව කියවලා. එයාගේ කතාව මෙයාට ආයෙ කියනවා. ඉතින් ඒ නිසා ඒව කතා නොකර ඉන්නවා නම් නූපන්න කුසල් නොයිපද වීම සඳහා කරන ප්‍රයත්නය කියන්නේ ඔන්න ඕකට. නිසා අනිත් දවසේ වෙනකොට බෙල්ල කඩලා ගියා ගාන ගන්නෑ. අන්න එදාට නම් නිස්සාරණවනේ කිව්ව හැකි මේකට. ওই චරිචුරු ගාන එක්කෙනෙකුටවත් නිස්සාරණවනේ අයිතිවාසිකමක් නැහැ. මොනම දෙයකට හරි චරිචුරු ගානවා නම් මට පේන්නේ ඒකම හේතුවක්වත් එහෙම චරිචුරු ගාන තරම් දෙයක් තියෙනවා කියලා. චරිචුරු ගානවා නම් ඒ කියන්නේ හිස් ඇටේ තමයි චරචර ගන්න. හිස් කලයේ තමයි හෙල්ලෙන්නේ. මං කියන්නේ ඔක්කොට මෙහෙම පුළුවන් කියලා. ඒක සෑහෙන පිනක් සෑහෙන දක්ෂකමක් තියෙන කෙනෙකුට තමයි ඉන්න පුළුවන්. ඒක තමයි අපි පුරුදු කරන්න හදන්නේ. ඒ නිසා බලාපොරොත්තු වෙමු අපි යෝගාවචරය වෙන්න. හොඳයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි.